අපි මැරලා ගිහිල්ලා කොහේ යයිද නැද්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවනේ. අපිටම අපි හොඳ ජීවිතයක් ගත කරන්නේ වැරදි නොකර. එතකොට අපි පරලොව ජීවිතේ සුගති ලෝකේ යනවා. හැබැයි දැන් අපි කවුරු කැමති නේද මේ එකට අපි ජීවත් වෙලා ඉන්න පිරිස පරලොවදී අපි කැමති අනේ අපිට එකටම ඉඳ තියෙනවා නම් කියන එකනේ. මෙන්න මේ වගේ කාරණාවක් බුදුරජාන් වහන්සේ කාලේ සිදුවෙච්ච දෙයක් තියෙනවා. මම මේ කාරණාව පාදක කරගෙන තමයි මේ පින්වතුන්ට මේ කරුණු කිහිපයක් පැහැදිලි කරලා දෙන්න අදහස් කළේ. ඒ තමයි පින්වතුනි බුදුරන් වහන්සේ කාලේ හිටියා දැන් අපි දන්නේ විසාකා බන්දුල මල්ලිකා නාථපිණ්ඩික වගේ අය ගැන විතරනේ. නකුල මාතා නකුල පිතා කියලා දෙන්නෙක් හිටියා. මේ දෙන්නම වයසට යනකම්ම හරිම සතුටින් ජීවිතය ගත කරේ. හැ මේ දෙන්නගේ වෙනසක් තියෙනවා මේ දෙන්නම ධර්ම අවබෝධ කරගෙන හිටපු දෙන්නේ. එතකොට මේ ධර්මයේ අවබෝධ කරගෙන හිටපු අයගේ වෙනස තමයි පින්වතුනි දැන් අපි හිතන්න අද අපි ස්වාමි භාර්යාව ජීවත් එකට වාසය කරනකොට පුංචි කාරණා තුළදී එකිනෙක කෙනා අතර සැක කටයුතු කරනා ඉඳ ඉඳ තියෙනව නේද? ධර්මයේ අවබෝධ කරගත් අයගේ වෙනස එවැනි කරුණු සිදු වෙන්නේ අන්න බුදුරණවහන්සේ එතන පැහැදිලි කරනවා සමසීල ඒ වගේම සම ත්‍යාග සම ප්‍රඥා ඒ වගේම සම ශ්‍රුත මෙන්න මේ විදිහට ස්වාමියාත් භාර්යාවත් දෙන්නගෙම සිල්වත් භාවය, ශ්‍රද්ධාව ස්වභාවය, ඒ වගේම ප්‍රඥාවේ ස්වභාවය, අතහැරීමේ ස්වභාවය මෙන්න මේ ගතිය දෙන්නගෙම තියෙනකොට දෙන්නගෙම චින්තනයේ එක විදිහට ගත කරනකොට දෙන්නට දෙන්නාගේ කිසිම ප්‍රශ්නයක් කරබුදයක් හටගන්නේ නැහැ. මෙලව ජීවිතයේ සාර්ථක වෙනවා විතරක් නෙමෙයි සිදු වෙන්නේ. පරලොව ජීවිතයේ සාර්ථකත් වෙනවා. ඒ වගේම මේ ජීවිතයේ ඒ දෙදෙනාගේම තිබිච්ච ගතිගුණ එක නිසා එක ස්වභාවයක් නම් ඇති උනේ පරලවත් ඒ ගතියකටමයි දෙදෙනාම යොමු වෙන්නේ. සම සීලයකින් සම සද්ධාවකින් සම ත්‍යාගයකින් සම ප්‍රඥාවකින් කටයුතු කරනකොට දෙදෙනාගේම සද්ධාව එක හා සමාන නම් දෙදෙනාටම පුළුවන්කම තියෙනවා නම් බුදුරයන් වහන්සේ ධර්මයේ සංගරත්නය කෙරෙහි ශ්‍රද්ධාව. එතකොට මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි සාමාන්‍ය කතා කරන දෙයට එහා ගියපු දෙයක් තියෙනට ඕනේ. අපි අද සාමාන්‍යයෙන් ශ්‍රද්ධාව අපට හම්බ වෙන්නේ මූලිකවම චෛත්‍ය වන්දනා කිරීම, බෝධි වන්දනා කිරීම කියන මූලික කාරණාව එක්ක. අපට ශ්‍රද්ධාව ඇතිවීමට මූලික පදනම බුදුරන් වහන්සේ ගැන පැහැදීමනේ බුදුරන් වහන්සේ ගැන පහදින්නේ බුදුරන් වහන්සේව සරණ යන නිසා බුදුරජාණන් වහන්සේව සරණ යන්නේ ඇයි කියලා අපි බලන්නට ඕනේ බුදුරජාණන් වහන්සේව සරණ යන්නේ අපේ ජීවිතයේ තියෙන අසරණකම නිසා මෙන්න මේක අපි ඉස්සරලාම තේරුම් ගන්නට ඕනේ. මොකද අපේ ජීවිතයේ අසරණ භාවය. තම තමන්ගේ ජීවිතය තුළ බලනකොට අපි සියලු දෙනාම ලෙඩ වෙන වයසට යන මරණයටපත් වෙන ජීවිතයක් උරුම කරගෙන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි අපි සියලු දෙනාම සසර ගමනේ විවිධාකාර දුගති කරා යමු වෙලා ඉන්නේ. ඒ විතරකුත් නෙමෙයි. අපි සියලු දෙනා ප්‍රියංගෙන් වෙන් වෙන ගතිය, අප්‍රියන් හා එකතු වෙන ගතිය, තමන් කැමති වෙනද නොලැබෙන ගතිය කියන මෙන්න මේ ස්වභාවය උරුම කරගෙන ඉන්නේ. මේ උරුම කරන් ඉන්නදී අපි කවුරුත් කැමති නෑ වුණාට ලෙඩ වෙන, වයසට යන, මරණයටපත් වෙන, ප්‍රියංගෙන් වෙන් වෙන, අප්‍රියන්නා එකතු වෙන, කැමති වෙන දේ නොලැබෙන ඒ විතරක් නෙමෙයි පරලොව දුගති වලට යන ජීවිතයකට යොමු වෙන්න අපි කැමති නෑ. අපි අපි ගැන මේ විදිහට සැබෑවටම කල්පනා කරොත් අපට තේරෙනවා අපි කොච්චර අසරණයිද දැන් අපි කැමති නෑනේ අපි අය ප්‍රිය අය වෙන් වෙනවට අපි කැමති නෑනේ අපට දුකක් කරදරයක් එනවට නමුත් පින්වතුනි මේ ලෝක ස්වභාවය මේක මේ දුක මත පිහිටීම නුවණ තියෙන කෙනා ජීවිතය ගැන නුවණ තියෙන කෙනා తాවකාලිකව ආස්වාදයක් හොයන්න නැතුව හොයනව මොකද්ද? මෙන්න මේකෙන් මට ඈතර වෙන්න ඇත්නම් අනේ මට මේකෙන් නිදහස් වෙන්න ඇත්නම් මම කාගෙන්ද මේකට උත්තරයක් හොයන්නේ? දැන් අපි අපේ ජීවිතේට දුකක් කරදරයක් පීඩාවක් මේ වගේ අසහනයක් එනකොට අපි මොකද කරන්නේ? අපි මූලිකම කරන කාරණාව තමයි කාගෙන් හරි ගිහිල්ලා ආයාචනයකින් අනේ මගේ මේක නොලැබෙන්න කියලා හිතනව නේද? අසරණකමත් එක්ක අපි ආයාචනයක් කරනවා, ප්‍රාර්ථනාවක් කරනවා අනේ මට මේක මේ මේ දේ නිසා නොලැබෙනව නම් හොඳයි කියලා හිතනවා. නමුත් පින්වතුනි එහෙම ලැබෙන්නේ නෑ අපට. ආයාචනයක් කරාට ප්‍රාර්ථනාවක් කරාට අපට ඒදී ලැබෙන්නේ නෑ. ඒක තමයි අපේ අසරණ භාවය ඇති වුණාම මූලිකවම කරන කාරණාව. නමුත් නුවණ තියෙන කෙනා එතනින් එහා දෙයක් කල්පනා කරනවා. අන්න එහෙම කල්පනා කරන කෙනාට තමයි මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් තියෙන්නේ. එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ළඟට එන්නේ ධර්මයට යමු වෙන්නේ තමන්ගේ මෙන්න මේ අසරණ ස්වභාවය නැති කර ගැනීම පිණිස මේකට පිළිසරණක් සෙවීම පිණිස අන්න ඒකට තමයි සරණක් බලාපොරොත්තු වෙනවා කියන්නේ. කුමන අසරණ භාවයේද අපි සියලු දෙනාගේම ලෝකයේ තුර තියෙන මේ දුක කියන අසරණ භාවය. මෙතෙන්ද පිළිසරණට අපි යමුනාට පස්සේ අපි බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියලා දැනගන්නට ඕනේනේ. දැන් අපි අහලා තියෙනවා අපි අහලා තියෙන ක්‍රමයේදී අපි දන්නවා බුදුරන් වහන්සේ මේ ජරා මරණ මේ දුක්ඛිත ස්වභාවයෙන් ඈතර වෙන විදිහක් කියලා දෙනවා. අසහනයෙන් නිදහස් වෙන ක්‍රමයක් කියලා දෙනවා. නමුත් අපි මේක අහලා අපි බුදුරන් වහන්සේ කියන්නේ කවුද මොකද්ද කියලා දෙන්නේ කියන දෙයට යොමු වෙනවට වඩා අපි යොමු වෙන දේ තමයි ඉල්ලනවා ගිහිල්ලා ආයාචනා කරනවා ප්‍රාර්ථනා කරනවා අනේ මගේ මේ දේ අයින් වෙන්න. මට මේ දුක නොලැබෙන්න. ඔව් බුදුරන් වහන්සේ දේශනා බුදුරන් වහන්සේගේ දේ ධර්මියත් එක්ක තියෙන්නේ අයාචනයකින් ප්‍රාර්ථනාවකින් ලැබෙන දෙයක් නෙමෙයි. අපි අහපු දේ අර පොඩ්ඩයි අහලා තියෙන්නේ. අපි අහපු දේ අපි දන්න දේ විතර තියෙන්නේ පොඩ්ඩයි. බුදුරන් වහන්සේ කෙනෙකු දුකෙන් නිදහස් කරවන්නේ බුදුරන් වහන්සේ කෙනෙකුට ප්‍රාර්ථනා කරලා දුකෙන් නිදහස් වෙන්න කියලා කියන්නේ නැහැ. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා තමන්ගේ ජීවිතයේ තුලින්ම දුක හැදෙන්නේ කොහොමද කියලා හොයන්නයි කියලා. මෙන්න මේ දේ ඉගෙන ගැනීම. මෙන්න මේ බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියලා තේරුම් ගැනීම. මෙන්න මේකට කියනවා පින්වතුනි මොකද්ද? ශ්‍රද්ධාව කියලා. මෙන්න මේ ගතිය තමයි අපි තුල ඇති කරගත යුතු මූලිකම දේ. දැන් මේ නකුල මාතා නකුල පිතා කියන දෙන්නටම මෙන්න මේ ගතිය තිබුණා. දෙන්නගෙම ශ්‍රද්ධාව සමාන ශ්‍රද්ධාවකින් යුක්තව. එතකොට මේ ශ්‍රද්ධාවෙන් සමාන වුණාට පස්සේ මේ ශ්‍රද්ධාවෙන් යුක්ත වුණාට පස්සේ එයා දන්නවා මොකද්ද? එයා හොයන්නේ මොකද්ද? බුදුරයන් වහන්සේ මොකද්ද කියලා තියෙන්නේ? බුදුරන් වහන්සේ කියන්නේ කවුද? අන්න ඒ දේ ඉගෙන ගන්නට යා ධර්මයේ ඉගෙන ගන්නටම වෙනවා. එතකොට මෙයා බුදුරන් වහන්සේ කියපු කාරණාව ඉගෙන ගන්නකොට ඉස්සරලාම කරන දේ තමයි සිල්වත් වෙන එක. ප්‍රාණඝාතය, සොරකම, වරදිකාම සේවනයේ බොරුව, මත්ත්‍ම් මද්‍රව්‍ය ආදී පාවිච්චින් වැළකීම කියන මූලික පංචශීලයට යොමු වෙන එක තමයි ඉස්ලාම කරන්නේ. අන්න ඒ නිසා තමයි කය වචනය දෙක සංවර වෙන්න යොමු වෙන්නේ. කය වචනය දෙක සංවර වෙනවා සීලයත් එක්ක. ඇයි කය වචනය දෙක සීලයත් එක්ක සංවර කරගන්නේ? ඔන්න දැන් මේක ගැන තේරුම් ඇතුවයි කල යුත්තේ. අනිත් අය සීල රකින්නවට එහෙම නෙමෙයි සීලය කියන්නේ කුමකටද සීලේ? බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා යාදිසං අපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරීච්ච පාපකං යමක්ද වපුරන්නේ ඊට අනුවස් වෙන්න භුක්ති විඳින්න සිදු වෙනවා. අපි හොඳ දෙයක් කරොත් හොඳ විපාක නරක දෙයක් කරොත් දුක් විපාක. මෙන්න මේක තමයි අපි සියලු දෙනාම උරුම කරගෙන ඉන්නේ. එතකොට අපි සිල්වත් වෙනවා කියන්නේ කයෙන් වචනයෙන් වෙන වැරද්ද දුරු කරනවා. ඇයි අපි කයෙන් වචනයෙන් වෙන වැරද්ද දුරු කරගන්නේ? කයෙන් වචනයෙන් අපි වැරදි කරොත් කවුද විඳවන්නේ? තමමයි. බීජයක් කැපුරුවොත් අපිට මුං ඇටයක් කැපුරුවොත් මුං ඇස්වන්නක් ලැබෙනවා. එතකොට අපි කය වචනේ පාදක කරගෙන නරකක් කරොත් අපට ලැබෙන්නේ කුමක්ද? නරකයි පාක. එතකොට මෙතනත් මේ සීලය රකින්න යාට පාදක වුණා බුදුරන් වහන්සේ පෙන්වලා දුන්න දහම. හැබැයි දහම තුලින් අපි කරන්නේ කුමක් රැකගන්නද යන්නේ? තමගේ ජීවිත රැකගන්න නේද? ඇයි සිල් රකින්නේ තව කෙනෙකුට පේන්න නෙමෙයි. සිල් රකින්නේ සමාජයෙන් ගරුසත් කරලා බඳ නෙමෙයි. කුමකටද? අපි තුල සිදුවෙන අකුසලයේ දුරු කර ගැනීමට අන්න අපි තුල අකුසලයේ වැරද්ද දුරු කරගෙන හොඳ දේ ඇති කර ගැනීමට සීලය රකිනවා. එතකොට එහෙනම් පින්වතුනි මේක තමයි දෙවනි කාරණාව සීලයෙන් සමාන වෙන්නට ඕනේ. ඒ වගේම තමයි පින්වතුනි දැන් මම මේක කියද්දි පැහැදිලි කරා සිත කය වචනේ මේ තුනින්ම සිදුවෙන හොඳ නරක දෙක එක තමයි අපට විපාක ලැබෙන්නේ. බුදුරන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ කරදකාය කියලා මේකේ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා දැන දැන කළ කර්මයන්හි විපාක නොවිඳ දුක කෙලවර කිරීමක් පණවන්නේ කියලා. එතකොට දැන දැන කළ කර්මයන්හි දුක ගෙවීමකින් තොරව ඒ කියන්නේ විපාක විඳීමකින් තොරව දුක ගෙවෙන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ වදාරන්නේ අපි කරන සියලු දේවල් වල විපාක අපට විඳින්න වෙනවා. මම මේ කාරණා මෙතෙන්ට කියන්න හේතුනේ පුංචි අද සමාජය තුල දකින්න ලැබෙන කාරණාවක් නිසා. අද සමාජය තුල සමහර වෙලාවට අපට දකින්න ලැබෙනවා වැරදි කරන වැරදි විදිහට ජීවිතය ගත කරන බොහෝ අය කායික මානසික දුක නැතුව දියුණු වෙමින් ඉන්නවා. හොඳ ජීවිතය ගත කරන අයට ප්‍රශ්න එනවා. සමහර තැන්වල අපට ඒක දකින්න ලැබෙනවා. මෙන්න මේක කෙනෙක් හරියට දකින්න නැති නිසා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව හරියට නැති නිසා ලෞකික සම්මාදිට්ඨියවත් අඩු නිසා ඒකත් නොතිබෙන නිසා සමහර අය හිතනවා මේ කොච්චර වැරදි කරත් මෙයාලටමයි හරියන්නේ. අපි මෙහෙම හොද කරත් අපටමයි වරදින්නේ කියලා. ඒ විදිහට කෙනෙක් හිතීම තුලම යා සැබෑවටම ඒ හොඳ කරලා තියෙන්නේ තේරුමක් ඇතුව නෙමෙයි. නිවැරදි ජීවිතයක් ගත කරන්න උත්සාහ කරලා තියෙන තේරුමක් ඇතිව නෙමෙයි. පින්වතුනි මේ ලෝකයේ අපි සියලු දෙනාම කර්මයට යටත්. දැන් මම කලින් පැහැදිලි කරා නේද? බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන දැන කළ කර්මයන්ගේ විපාක නොවිඳ දුක කෙලවර කිරීමක් පණවන්නේ කියලා. අපි හිතමු මේ ජීවිතයේ කෙනෙක් හොඳ සිල්වත් වෙලා ශ්‍රද්ධා සම්පන්නව ධර්මයේ ඉගෙන ගනිමින් ජීවිතේ යහපත් මාර්ගයට යොමු කරගනිමින් ගත කරනවා. එතකොට යාගේ ජීවිතේ සැබෑවටම මේ ධර්මයත් එක්ක යොමු වෙන ගතියත් එක්ක මේ පැවැත්ම තියෙනවා නම් ජීවිතේ යොමු වෙන්නේ ඊළඟ ජීවිතයකට යනකොට හොඳ පැත්තකට යොමු වෙයිද වැරදි පැත්තකට යොමු වෙයිද හොඳ පැත්තකටනේ එක්ක දිව්‍ය ලෝකේ නැත්නම් නැවත මනුස්ස ලෝකේ වගේම ධර්මයත් එක්කත් යනකොට ධර්මය අවබෝධ කරගන්න ඉලක්ක කරගෙන යනකොට එයාගේ ජීවිතය යොමු වන්නේ එහෙනම් අවබෝධය කරා යන්නනේ. ඒ ගමන තියෙන්නේ දුකක් විඳින්නද නැත්නම් ලෝකයේ තුලත් බලනකොට සුඛ සුඛ පැත්තක්ද තියෙන්නේ. සැප පැත්තක් නේද තියෙන්නේ. ඇයි ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකේ යනවනම් ඒ වගේම ධර්මයත් අවබෝධ කර දුකින් නිදහස් වෙනවා නම් එයාගේ ජීවිතයේ නැවත දුකක් උරුම වෙවිද? දන දන කර කර්මයන් විපාක නොබින්ද අවසන් වෙන්නේ නැත්නම් එයාගේ ජීවිතේ ඊළඟට දුකකුත් උරුම වෙන්නේ නැත්නම් කර කර්ම විපාක කොහේ විපාක දෙන්න ඕනද දැන් මේ ජීවිතේ විපාක දෙන්න ඕන මං කියපු දේ තේරුණාද යම්කිසි කෙනෙකුගේ ජීවිතේ යහපත් පැත්තට නම් යමු වෙන්නේ ධර්ම අවබෝධයට නම් යොමු වෙන්නේ. ඊළඟ ජීවිතවලදී එයාට දුකක් ලැබෙන පරිසරයක් සකස් වෙන්නේ නැත්නම් ධර්මීය අවබෝධය කරා යන පරිසරයක් නම් සකස් වෙන්නේ අතීතයේ අපි කරපු කර්ම අපට නැද්ද? තියෙනවා. දැන දැන කර කර්ම විපාක නොවිද අවසන් වීමක් නැහැ. එහෙනම් දැන් විපාක දෙන්න තියෙන්නේ කොයි ජීවිතයේද? මේ ජීවිතේ. එතකොට එහෙනම් එවැනි විදිහට ධර්මයේ හැසිරෙන කෙනෙකුගේ ජීවිතයට කරදර වෙන ගතිය අඩු වේද වැඩි වේද? වැඩි වෙන්නේ ඇයි? ඔන්න හේතුව. නමුත් අපට ඕක හිතෙන්නේ නේද? හැබැයි වැරදි කරන අයට ඒක නෑ. අපි හිතමු කෙනෙක් වැරදි විදිහේ ජීවත් වෙනවා. හැබැයි යාට හොඳ දේවල් මේ ජීවිතේ සැප සම්පත් ලැබෙන්නේ పూర్වයේ පිනක විපාක. එයා මේ ජීවිතේ කරන වැරදි දේ නිසා එයාට මොකද්ද රැස් වෙන්නේ? පරලොව දුගතියනේ. එතකොට යාට පර කලින් ජීවිතවල සුඛ දෙයක් සැප ප්‍රතිපදාවක් නැත්නම් පින විපාකයක් දෙන දෙයක් සකස් කරා නම් ඊළඟ ජීවිතේ යොමු වෙන්නේ දුකකට නම් ඒ සැප විඳින්න වෙන්නේ කොහෙද දැන් මේ ජීවිතේනේ එයාගේ ජීවිතේ කලින් සැප විපාක දෙන කර්ම සකස් කරලා තියෙනවා නම් දැන්ගත කරන ජීවිතේ දුක්ඛිපාක දෙන්න දුගතිය කරා යොමු වෙන ප්‍රතිපදාවක නම් තියෙන්නේ එහෙනම් අර පුණ්‍ය විපාක විඳවන්න තියෙන්නේ දැන් මේ ජීවිතේ අන්න එහෙනම් යාට මේ ජීවිතේ හොඳට සැප සම්පත් භෞතික දේවල් සියල්ලක්ම ලැබෙනවා මෙන්න මේක අපි හිතන්නේ අපට හිතෙන්නේ මොකද්ද දැන් තියෙන දේනේ අපට බුදුරණවහන්සේ කියපු ධර්මය හරියට අහුවෙලා නැහැ දැන් මේ ධර්මයේ කෙනෙකුට හම්බුණා නම් එයාට තේරෙන්නේ මොකද්ද? මෙන්න මේ ජීවිතේ මේ විදිහට විපාක දෙන ආකාරය. තව කෙනෙක් ඉන්න පුළුවන් හොඳ කරනකොට හොඳටම ජීවත් සතුටින් ජීවිතය ගත කරන මේ ජීවිතේ දුකක් නොලැබෙන. එයාගේ ජීවිතේ අතීතයේ අකුසල් තිබිලා නැහැ. එච්චරටම කුසල් ප්‍රතිපදාවක් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ජීවිතයට අකුසල් විඳින දෙයක් නැහැ. බුදුරණවහන්සේගේ ශාසනය තුල ඉන්නවා සුඛ ප්‍රතිපදා කියන අය. සැප ප්‍රතිපදාවෙන් යුක්තයි. දුක් ප්‍රතිපදාවෙන් යුක්තයි. සමහර කෙනෙක් ඉන්න පුළුවන් වැරදි වැඩ කරනකොට පහතටම යන්නේ. ඒකට හේතුව ඇයි? එයාගේ ජීවිතේ සුඛ ප්‍රතිපදාවක් සැපක් ලැබෙන්න හේතු කලින් කරලා නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ වැරදි කරන කෙනාට මේ ජීවිතේ ආයි සැප ලැබෙනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. මෙන්න මේකට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කලෝපතක් කරන් කලෝපතක් කරා යන අය කලෝපතක් කරන් සුදූපතක් කරා යන අය සුදු උපතක් කරන් කළු උපතක් කරා යන අය සුදු උපතක් කරන් සුදු උපතක් කරා යන අය කියලා කොටස් හතරකට. එතකොට වැරදි කරමින් මේ ජීවිතයේ ඉන්නවා හැබැයි කලිනුත් එයාගේ ජීවිතේ සැප ලබන්නට අවශ්‍ය හොඳ කරලා නැති නිසා වැරදි කරන කෙනාට ලැබෙන්නේ දුකමයි මේ ජීවිතෙත්. පරලවත් දුකටමයි යන්නේ. තව කෙනෙක් ඉන්නවා කලෝපතක් අරගෙන හැබැයි සුදූපතක් කරා යන්නේ. එයා මේ ජීවිතේ හොඳ කරන්න කරන්න නමුත් එයාට මේ ජීවිතේ කොච්චර හොඳට ජීවත් වුණත් දුකමයි තියෙන්නේ. එයාට අපහසුමයි තියෙන්නේ. අසහනියමයි තියෙන්නේ. ඇයි ඒකට හේතුව? කලූපතකට ආවේ. පරලව ජීවිත අතීත ජීවිතේ කරේ දුක් විපාක සකස් වෙන දේවල්. හැබැයි දැන් කරන්නේ මොකද්ද? සැප දෙයකට හොඳ දෙයකට. සමහර අය ඉන්නවා හොඳ උපතක් ලැබෙනවා. ඒ තමයි මේ ජීවිතේ හොඳට සැපයෙන් ඉන්නවා. හැබැයි වැරදිමයි කරන්නේ. වැරදි කොච්චර කරත් සැප සම්පත් හැම දෙයක්ම ලැබෙනවා. ඒකට හේතුව ඇයි? සැප ප්‍රතිපදාව සුඛ හොඳ උපතක් ලැබුණේ කලින් කරපු పూర్වය කරපු පිනක විපාක. හැබැයි යන්නේ කොහෙටද? වැරදි යන්න කල උපතකට යන්නේ. සමහර අය ඉන්නවා මේ ජීවිතේ හොඳ උපතක් ඇති කරගන්නවා. වැරදි කරන්නෙත් නැහැ. හොඳට යහපත්ව ධර්මියත් එක්ක ජීවත් වෙනවා. ඒ වගේම යාගේ ජීවිතේ මෙලවත් ලස්සනයි, පරලවත් ලස්සනයි. මෙන්න මේ කාරණාව පින්වතුනි හොඳට හිතන්න. අපි මේක ගොඩක් වෙලාවට නොසිතන පැත්තක්. ඒක නිසා පොඩ්ඩක් අපි මේ ධර්මයේ හැසිරෙන්න ගන්න තැනදී අපට පොඩ පොඩි පොඩි පොඩි කරදර එනකොට ප්‍රශ්න එනකොට අපි මොකද කරන්නේ? ඒ ප්‍රශ්න එන තැනදී අපි අතහරිනේ ධර්මයේ. ඒකට හේතුව අපි මෙන්න මේ සත්‍ය ස්වභාවය මූලිකවත් දන්නේ නැති නිසා. ධර්මයට එන්න එන්න ධර්මයේ තේරෙන්න තේරෙන්න ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? එයාගේ ජීවිතේ මොන ප්‍රශ්නාවක් තමන්ගේ ජීවිතේ සැනසෙනවා. අන්න ඒකයි බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තියෙන්නේ තමා තුල හටගන්න සැනසීම පාදක කරගෙන බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන ඒකට දැන් අපි හිතන්නේ ධර්මයට යොමු වෙනකොට ලෝකේ තියෙන අපේ ප්‍රශ්න සියල්ල නැති වෙන්න ඕන කියලා අපි හිතන්නේ බුදුරන් වහන්සේ නැති කරන ක්‍රමයක් නෙමෙයි කියලා දුන්නේ බුදුරන් වහන්සේ කියලා දුන්නේ ප්‍රශ්නියේ එන තැනදී අපි තුල ප්‍රශ්නයක් නොවන විදිහක් හදාගන්න අපේ ජීවිතේ දැන් දුකක් එනකොට අපි ඒකට ඇලිච්ච නිසානේ අපට දුක උරුම අන්න බුදුරණවහන්සේ පෙන්නනවා මේකේ ඇත්ත ස්වභාවය එතනදී අපට දුක අපි තුල සකස් නොවන ප්‍රතිපදාවක් බුදුරණවහන්සේගේ ධර්මයේත් එක්ක පෙන්වා දෙනවා ඉතින් මෙන්න මේක අපි හොඳට ඉගෙන ගන්නට ඕනේ එතනදී තමයි අපට සැබෑවටම බුදුරන් වහන්සේ සරණ ගිය දේ තුල අර්ථය අපට ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්තම් අපට ඒ අර්ථය ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අද ටිකක් මේ ලෝකයේම ගැන හිතලා බලන්න. ලෝකයේම ගැන හිතුවොත් එහෙම අපි දන්නවානේ ලෝකයේ තුල බෞද්ධය කොච්චර අඩුද? ඒ වගේම බෞද්ධය තමයි හොඳම දිරිඳු අය. ධනවත්ම ඉන්නේ වෙනත් අය. ඒ වගේම තමයි සමාජ පසුබිම් දිහා බලනකොට යුරෝප් රටවල එහෙම කොච්චර සමාජය තුල ප්‍රශ්න නැතිව ඒ වගේම ධනය හැම දෙයක්ම පහසුවෙන් ලැබමින් ජීවිතය ගත කරන පරිසර තියනවාද එතකොට දැන් අපි හිතන කාරණාව තමයි අනේ මේ කට්ටිය මේ විදිහට ලබන්නේ මේ කට්ටියන්ගේ තියෙන ඒ භෞතික චින්තනය නිසා වෙන්න ඇති. අපි තුල තියෙන මේ බුදුදහමත් එක්ක තියෙන චින්තනයත් එක්ක වෙන්නද අපිට මෙහෙම දෙයක් නැත්තේ කියලා තමයි ලෝකේ සාමාන්‍යයෙන් හිතෙන්නේ. හැබැයි එහෙම හිතෙන්නෙම බුදුරන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැතිකම නිසා. බුදුරන් වහන්සේගේ ධර්මයේ දන්න තැනදී එයාට හම්බ වෙනවා මෙන්න මේ අර මම පැහැදිලි කරපු කර්මයන්ගේ විපාක සකස් වෙන හැටි. එතකොට දැන් අපට මේ ලෝකේ ලැබිලා තියෙනවා බුදුරන් වහන්සේගේ ධර්මයත් එක්ක මේක තේරුම් ගන්න. මේක තේරුම් ගන්න තැනදී අපි මොකද කරන්නේ? අපි කරන දේ තමයි අර ශ්‍රද්ධාව තුල පිහිටලා කය වචනය සංවර කරගන්න සිල්වත් වෙන්න උත්සාහ කරනවා. හොඳ දේ හුරු කරන්න උත්සාහ කරනවා. වැරදි දේ දුරු කරන්න උත්සාහ කරනවා. හැබැයි අපේ ජීවිතේ අපට හරියට ධර්මයේ හම්බුනේ නැතිනම් අපි මේ දේ විතරක් නම් කළේ. ඒ කියන්නේ අපට ධර්මය අවබෝධ කරගන්න ඉලක්කය තිබ්බේ නැත්තම් ඒ ධර්මය තේරුම් ගන්න අපි යොමු වුණේ නැතිනම් හැබැයි අපේ ජීවිතේ ලස්සනට ගත කරනවා හොඳට හැම දෙයක්ම කරනවා එතකොට එයාගේ සකස් වෙන ජීවිතයේ ස්වභාවය මොකද්ද? කරපු හොඳට සැප විපාක ලැබෙන්න පරිසරය සකස් වෙනවා. හැබැයි ධර්මයට යොමු නොවිච්ච නිසා මොකද වෙන්නේ? ධර්මයේ ලැබෙන පරිසරයක් සකස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිතය අවබෝධ කරගන්න ඕන විදිහට අපි චින්තනීය මෙහෙවන්නේ නැහැ. අපි අපේ ජීවිතයේ සත්‍ය නුවණින් කල්පනා කරන්නේ නැහැ. හැබැයි අපි අපේ ජීවිතයේ සිදුවෙන වැරදි සියල්ලක්ම දුරු කරලා හොඳ දේ විතරක් අපි කරනවා. අපි හැම දෙයක්ම ඒ විදිහට ගත කරනකොට අපේ ජීවිතේ ඊට අදාළ පරිසරයකට විපාක දෙන්න සකස් වෙනවා. අන්න මේ අපි දැන් ලබන අපට මේ ලෝකේ උරුම මේ දුක කියන කාරණාව නැත්නම් මේ තියෙන ප්‍රශ්න නැතුව අර යුරෝප් ආදී රටක අර කර්මයේ විපාකය ලැබෙන්න අන්න උපදිනවා තමන්ගේ ජීවිතේ පහසු විහෙරණයෙන් සැපසේ ගත කරනවා. හැබැයි ධර්මයට යමු නොවෙච්ච සම්කද උනේ? ධර්මී නෑ. ධර්මයේ යොමු වෙච්ච කෙනා තවත් එතනින් එහාට ගිහිල්ලා අන්න ධර්මය අවබෝධයේ පිණසම එයා ජීවිතය ගත කරගන්නවා. දැන් අපට මේ ලෝකයේදී පේන්නේ මනුස්ස ලෝකේ තියෙන හටවල් එක විතරයිනේ. නමුත් ධර්මය අවබෝධ කරගන්න තියෙන පරිසරය එක්ක කතා කරනකොට ඊට වඩා දැන් අපේ තියෙන ප්‍රශ්නත් ඉක්මවලා ඒ යුරෝප රටවල තියෙන ඒ සියලු සැප සම්පතුත් ඉක්මවලා ඊටත් එහා සැප සම්පත් භුක්ති විඳිමින් ඒ විතරක් නෙමෙයි මේ ධර්මයේ හැසිරෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයන් ඇතිව ජීවිතේ උපතක් කරා යනවා. අර ධර්මයට යොමු වෙච්ච කෙනාගේ ස්වභාවය. හැබැයි ධර්මයට යොමු නොවෙච්ච කෙනාගේ ස්වභාවය අර සැප දේ විතරයි ලැබෙන්නේ යාට. ඉතින් ඒක නිසා අපි මේ ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනකොට අපි ශ්‍රද්ධාව පාදක කරගෙන බුදුරන් වහන්සේ කිව්වේ මොකද්ද කියලත් හොයන්න යමු වෙන්න වෙනවා. ඒකේ මූලිකම කාරණාව තමයි මේ කය වචනය කියන දෙක සංවර කර ගැනීම, කයෙන් වචනයෙන් වෙන වැරද්ද දුරු කර ගැනීම අන්න සිල්වත් වෙනවා. ඒ වගේම තමයි අපට මේ බුදුරන් වහන්සේ කියපු ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ. අන්න ඒකට කියනවා ශ්‍රුතය කියලා. දහම් දැනුම. මේකත් අපට තියෙන්නට ඕනේ. මේ දහම් දැනුමින් යුක්ත වුණාට පස්සේ තමයි එයාට බුදුරන් වහන්සේ කියලා දුන්න දේ තමා තුළින් තේරුම් ගන්න යමු වෙන්න පුළුවන්. දැන් අපට නැත්තම් පුළුවන්ද අපේ ජීවිතය ගැන හොයන්න දැන් අපි කවුරුත් තම තමන් තුලින් උත්තරයක් හොයාගත්තේ නැහැ. අපේ ප්‍රශ්නෙට උත්තරය. බුදුරන් වහන්සේ කරා යමු වෙන්නේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න. අපි බුදුරන් වහන්සේ කරා යමු උනේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්නට නම් සරණ ගියේ ඒකට නම් එහෙනම් අපි බුදුරන් වහන්සේ කියපු දේ ඉගෙන ගත යුතුද නැද්ද? ඉගෙන ගන්න ඕනේ. අන්න ඒක එයා ඉගෙන ගන්න කැමති වෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ ගතියනොත් එයා යුක්ත වෙන්නට ඕන. ඒ විතරක් නෙමේ පින්වතුනි. ත්‍යාගය අතහැරීම කියන දේ ඇති කර ගන්නට ඕන. දැන් අපි අතහරිනවා කියන තැනදී අපට හම්බ වෙන මූලිකම දේ තමයි අපි සන්තක දෙයක් වෙන කෙනෙකුට දෙනවා කියන එකනේ. එතකොට අපට හිතෙන්නේ අපට දෙයක් නැති වුණා කියන එකනේ සාමාන්‍යයෙන් ලෝකේ අපට හිතෙන න්‍යාය. අපි සන්තක දෙයක් තව කෙනෙකුට දෙනකොට අපට දෙයක් නැති වුණා කියලා. නමුත් කර්ම විෂයත් එක්ක බලන තැනදී අපට මේ ජීවිතයේ යමක් දැන් තිබිච්ච දෙයක් නැති වුණා. මේ ජීවිතේත් විතරක් නෙමෙයි ඊළඟ ජීවිතේ ලැබෙනවනේ සමහර මේ ජීවිතේ ලැබෙනවා. දැන් තිබිච්ච දෙයක් නැති වුණා. නමුත් ඒක මේ වගේ දෙයක්. යම් කිසි කෙනෙක් හොඳට පැලවෙන බීජයක් හොඳ සාරවත් කුඹුරක වී ඇටේ දානවා. එයායි වී ඇටෙන් බත් ඇටයක් හදාගෙන කන්නේ නැහැ. එයායි වී ඇටේ අර සාරවත් කුඹුරක දානවා. මොකද වෙන්නේ? ඒ වී ඇටේ තුලින් කොච්චර වී ලැබෙනවද? විශාල ප්‍රමාණයක් ලැබෙනවා. අනිත් වගේ තමයි අපි ඒ කරන ත්‍යාගය කියන දේ තුලදී අතහැරීම කියන මූලික කාරණාවේදී සැබෑවටම ලැබපු කෙනා නෙමෙයි වැඩිපුර ලැබුවේ කවුද දුන්න කෙනා. එයාට මතමත්ති සුඛ විහරණයේ පිණිස ලැබීම පිණිස හේතුවක් සකස් කරගත්තා. ඒක එක පැත්තක්. තව දෙයක් තියෙනවා එතනින් එහාට. දැන් ඒ විදිහට අතහැරියොත් යම්කිසි දෙයක් අතහරින්නේ තමන්ට භුක්ති විඳීම තියෙන භුක්ති විඳීම පිණිස තියෙන වස්තුවක් නේද? එතකොට ඒ තමන් සන්තකේ තිබිච්ච කාරණා දේ වස්තුවට තමන්ට ආසාව තිබුණද නැද්ද? ආසාවක් යුක්තනේ දැන් තමන් සන්තකේ තියෙන්නේ. එතකොට ඒක අතහරිනකොට එහෙනම් අපට අන්න දුර වෙනව මොකද්ද? ඒ වස්තුව කෙරෙහි තියෙන ආසාවනේ දුරු කරන්නේ. ඒක දෙනවා කියලා කියන්නේ ඉස්සලා දුරු වෙන්නේ අයින් කරන්න කලින් ඒ තුළ තියෙන ආසාව. ඒ තුරකට අපි එහෙනම් දුරු කළේ කුමක්ද? ඒතන ආසාව. එතකොට එහෙනම් බලන්න යමක් අතහරන තැනදී ලෝකයට පේන්නේ අතහරපු කෙනාට නොලැබිච්ච දෙයක්. නමුත් සත්‍ය ස්වභාවය කල්පනා කරනකොට ඒ අතහැරපු කෙනාට තමයි සැබෑවටම හැම දෙයක්ම ලැබුණේ. එක පැත්තකින් ඒ සකස් වෙන්න ඒ කියන්නේ ඒ විදිහේ විශාල දෙයක් ලැබෙන්න හේතුවක් වුණා වගේම Tamanට අතහැරීම කියන ස්වභාවය දුක ලැබෙන්න හේතු වන හේතුවක් අන්න දුර වෙලා යනවා. ලෝකයේත් එක්ක කල්පනා කරනකොට අපි හිතමු මම පුංචි උදාහරණයක් කියන්න. ඔන්න අපි හිතමු අපිට තියෙනවා කියලා විශාල ධනයක් අපි තුන් ලොකු ගයක් තියෙනවා කියලා. ඔන්න අපි ඒක මුල් කරගෙන අපට ආරක්ෂා කරන්න, රැකගන්න විවිධාකාර දේවල්. එතකොට දැන් මේ ගේ කියන කාරණාව ඇත්තටම ඇති වුණේ මගේ ආසාවත් එක්ක අපට ඔක හිතෙන්නේ නැහැ. අපි ඒක දුන්නොත් එහෙම එක පැත්තකින් විශාල වශයෙන් අනිත් පැත්තෙන් ලැබෙනවා වගේම අපට ඒ දේ මුල් කරගෙන හටගන්න දුක හටගන්න තිබිච්ච ස්වභාවය තියෙද නැද්ද? නැති වෙලා යනවා. බෙන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අතහැරීම ගැන විග්‍රහ කරනකොට ක්‍රමානුකූලව ත්‍යාගය කියන තැනදී තමන්ගේ ජීවිතයේ රාගය, ద్వේෂය, මෝහය ඔන්නෝ කතහැරීමට යොමු වෙන ප්‍රතිපදාව ඒක සම්පූර්ණයෙන් අතහැරීම තමයි සැබෑම ත්‍යාගය කියලා කියන්නේ. එතකොට නම් මේ භෞතික කාරණාව හේතු කරගෙන අපි තුල දියුණුනේ අතහැරුනේ තමන්ගේ තියෙන කෙලෙසයක්. එතකොට සත්‍ය දකිමින් දකිමින් මේ ප්‍රතිපදාවට යොමු වෙනකොට මේ භෞතික දේ විතරක් නෙමෙයි පින්වතුනි ඇස කන නාසය දිව කය මනස කියන ඔය හයටම තියෙන ආසාව තමයි එයාට ඒ හේතුවෙන් දුරු කරගන්න යොමු වෙන්නේ. අන්න ආසාව දුරු වෙනවා. ත්‍යාගයත් එක්ක. මෙන්න මේකෙන් යුක්ත වෙන්න කියනවා. ඊළඟ කාරණාව තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ මෙන්න මේ ධර්මයේ තේරුම් ගැනීම. එතකොට පින්වතුනි මෙන්න මේ කාරණාවෙන් අපි යුක්ත වුණොත් තමයි අපේ ජීවිතේ මේ මෙලවත් යම්කිසි කෙනෙකුට අන්‍යෝන්‍ය සුහදත්වයෙන් ජීවිතේ පිළිබඳව ගත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඇයි තමනුත් දන්නවා ජීවිතයේ සත්‍ය ස්වභාවය. අන් කෙනත් දන්නවා. එතකොට මේ නකුල මාතා නකුල පිතා කියන මෙන්න මේ දෙන්න මෙන්න මේ ගුණයන්ගෙන් යුක්ත වුණා. මේ ගුණයන්ගෙන් යුක්ත වෙච්ච නිසා පුදුම සතුටකින් දෙන්න ජීවිතය ගත කරා. පරලොව ජීවිතයේ එකටම යොමු වෙන්න කැමැත්ත ඇති වුණා. එතකොට මේ දෙන්නම සෝතාපන්න වෙලා හිටපු ශ්‍රාවකයෝ. එක අවස්ථාවක මේ නකුල පිතා කියන මේ සිටුවරයා අසනීප වෙලා ඉන්නකොට ගොඩාක් දුකෙන් ඉන්න තැනදී ශෝකයෙන් ඉන්න බව දැකගත් නකුල මාතාව අහනවා ඔබ මරණයෙන් පස්සේ ඇයි මම ගැන කුමන විදියකටද කල්පනා කරන්නේ ඔය ශෝක කරන්නේ මම වෙන අඹුවක් කරා යාවි වෙන පිරිමියෙක් කරා යාවි කියලා හිතලාද? නෑ කියනවා. මම කවදාවත් එහෙම වෙන්නේ නෑ. මම නැවත බුදුරන් වහන්සේ කරා යමු නොවේ කියලාද? මම කවදාවත් බුදුරන් වහන්සේ කරා නොයා ඉන්නේ නෑ මංගේ ධර්මය අහනවා. ඒ වගේම මේ දරුවන්ට සලකන්න රස්සාවක් නැති වෙයි මොන හරි ආදායම් මාර්ග නැති වෙයි කියලා නෑ. එහෙම ඉන්නේ මම දන්න මොකක් හරි කරලා දරුවන්ට සලකනවා. එතකොට මේ විදිහට කරුණු කියන්න කියන්න මේ නකුල පිතාගේ ධර්මයත් එක්ක සතුටකට යමු වෙනවා. ඇයි තමන්ගේ ගුණයමයි අර නකුල මාතාගේ තියෙන්නේ. තමන් ඒගේ ගුණය ඉස්මතු වෙලා එනවා මේ විදිහට කතා කරන්න කතා කරන්න. ලෙඩිනුස් සුවපත් වෙලා යනවායි සතුටත් එක්ක. එතකොට මෙන්න මේ විදිහට ජීවිතේ සතුටින් ගත කරපු බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ හිටියා ලස්සනට ගිහි ජීවිතේ ගෘහස්ත ජීවිතේ සතුටින් ගත කරා. ඉතින් එවැනි දෙන්නෙකුගේ කතාවක් තමයි මම මේ පින්වතුන් මේ පැහැදිලි කරේ. ඉතින් මේ මේ නකුල මාතාවත් නකුල පිතාවත් මේ ජීවිතේම ගත කරන තැනදී දවසක් නකුල පිතා බුදුරන් වහන්සේ වැඩ සිටපු ආරාමයට ගිහිල්ලා බුදුරන් වහන්සේට වන්දනා කරලා මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේට කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැන් ජරාවෙන් ජීර්ණ වෙලා ඉන්නේ. ඒ කියන්නේ මම දැන් වයසට ගිහිල්ලා හොඳටම මම මහලු වෙලා ඉන්නේ. මම ලෙඩ වෙලා ඉන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වයසට ගිහිල්ලා ලෙඩ වෙලා ගිලන් වෙලා ඉන්න මම මේ ගිලන් ගිලන් කයක් රෝගාතුර කයකින් යුක්තව ඉන්න මම මට දැන් නිතර නිතර රෝගات හැදෙනවා. අනේ ස්වාමීන් මට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිතර නිතර දකින්න එන්නත් අමාරුයි. මට ස්වාමීනි දීර්ඝ කාලයක් හිත පිනිස සුව පිනිස පවතින අවවාදයක් කරන සේක්වා කියලා බුදුරන් වහන්සේගෙන් මේ නකුල මාතා ඉල්ලනවා. නකුල පිතා ඉල්ලනවා. එතන මොකද්ද ඉල්ලන්නේ? අනේ ස්වාමීන් මම දැන් හොඳටම වයසයි. මට දැන් ලෙඩ වෙලා නිතර නිතර ලෙඩ හැදෙනවා. මට දැන් නිතර නිතර බුදුරන් වහන්සේගේ ශ්‍රාවකව දකින්න එන්නේ කතා අහන්න එන්න අවස්ථාවක් නැහැ. මගේ මේ කය නිතරම ලෙඩ වෙලා තියෙන්නේ. ඒ නිසා මට බොහෝ කාලයක් හිත පිණිස පවතින අනුශාසනාවක් කරන්න කියලා බුදුරන් වහන්සේගෙන් ඉල්ලනවා. බුදුරන් වහන්සේ අවස්ථාවේදී ගෘහපතියට කියනවා ගෘහපතිය නුඹ කියපු කාරණාව ඇත්ත. ඒ තමයි මේ කය කියන්නේ රෝගයම උරුම කරගෙන ඉන්න තැනක්. බුදුන් වහන්සේ දේශනා කරන කායෝ අණ්ඩ බුහුතෝ පරියෝ නද්දෝ මේ කය කියලා කියන්නේ බීජයක් වගේ හරියට මොකකටද රෝගයන්ට බලන්න එකේ උදාහරණය කය රෝගයන්ට බීජයක්. කියන්නේ රෝගය හැදෙන්න හේතුවක්. ඒ වගේම තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ගෘහපතිය මේ කය පරිහරණය කරමින් යම් කිසි කෙනෙක් උදම් වඩනවා නම් නිරෝගී කියලා. ඒ තරම් බාලයෙක් මන් දකින්නේ කියලා. ඒ කියන්නේ මේ රෝගයන්ට හේතුවක් පාදක කාරණාවක් වෙච්ච මේ කය පරිහරණය කරමින් යමෙක් කුදම් වනනවා නම් මම නිරෝගී කියලා ඒ තරම් බාලයෙක් මන් දකින්නේ නැහැ කියනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නුඹ ඔය කියපු කාරණාව සත්‍ය එහෙනම් නුඹ මෙන්න මේ විදිහට හික්මෙන්නට ඕනේ කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරම් භවිස්සති තී ඒවන් හිතේ ගහපති සික්කිතබ්බං ගෘහපතිය නුඹ මෙන්න මෙහෙම හික්මෙන්ද ඔබේ ඔය කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ නෑ කියලා හික්මෙන්ද කිව්වා. එතකොට මේ කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ නෑ කියලා හික්මෙන්ද කිව්ව කාරණාව කියන්න කලින්ම පැහැදිලි කරා මේ කය කියලා කියන්නේ රෝගයන්ට නිදානයක් රෝගයන්ට බීජයක් එතකොට එහෙනම් මේ කය කොයි වෙලේ හරි විනාශ වෙලා යනවා. ඒක ස්වභාවය. එහෙමනම් ඔබ හික්මෙන්න ඔය කය කොහොමත් ලෙඩ වෙනවා. හැබැයි කය ලෙඩ වුණාටම හිත ලෙඩ කරගන්නේ නෑ කියලා හික්මෙන්ද කියලා කිව්වා. දැන් මෙන්න මේ කාරණාව ඇහුණාට පස්සේ මේ නකුල පිතාට පුදුම සතුටක්. නකුල පිතා බුදුරන් වහන්සේට වන්දනා කරලා ආසනෙන් නැගිටලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කරා යනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කරා යන තැනදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අහනවා මේ ඔබගේ සිත හරිම පිනා ගිහිල්ලා මුහුණෙන් පේනවා. විපසන්නානි කෝතේ ගහපති ඉන්ද්‍රයානි පරිසුද්ධව මුකවන්නෝ පරියෝදහතෝ ඔබගේ මේ මුහුණ පුදුම විදිහට ලස්සන වෙලා එච්චර ප්‍රියමනාප දෙයක් වෙලා තියෙන්නේ ඇයි මොකද්ද ඔබ ලැබුවේ? බුදුරණවහන්සේගෙන් අනුශාසනාවක් ලැබුවද? අන්න ඒ කියනවා මම බුදුරණවහන්සේගේ ධර්ම කතාවකින් අනුශාසනාවක් ලැබුණා. මම මේ ධර්මයෙන් පෝෂණය වුණා. මෙන්න මේක නිසා තමයි මම මෙන්න මේ විදිහ සතුටින් ඉන්නේ. ඉතින් ආරියට පැහැදිලි කරන්නේ ඒ අමූර්තයෙන් බිඳක් මට ලැබුණා කියලා කියනවා. දැන් කිව්වේ මොකද්ද? කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපා. දැන් මේ කියපු කාරණාව යම්කිසි කොටසක් මේ නකුල පිතාට තේරලා තියෙනවා. මොකද නකුල පිතාමනේ ඇහුවේ මේ කය ලෙඩ වෙනවා. ඒ වෙලාවේදී මම මට බොහෝ කාලයක් හිත පිනිස පවතින ධර්මයක් කියන්න කියලා. එතකොට නකුල පිතාට මේකේ ටිකක් තේරලා තියෙනවා. හැබැයි මේ තේරිච්ච කාරණාව එයාගේ කෝණෙට යා තේරුම් ගත්ත ටිකක් විතරයි. දැන් අපටත් යම් මට්ටමකට තේරෙනවානේ. අපටත් යම් මට්ටමකට තේරෙනවා මේ කය කියන්නේ මේක ලෙඩ වෙනවා කුණු වෙනවා. ඉතින් අපි මේකත් එක්ක ඇලිලා ගියපු නිසා අපි මේ දුක් වෙන එකයි ප්‍රශ්නේ කියලා අපට දැන් ටිකක් තේරෙනවානේ. එතකොට මේ නකුල පිතාටත් යම් කිසි මට්ටමක් මේකේ තේරුණා. තේරලා සතුටෙන් යුක්තව තමයි ප්‍රීතියෙන් යුක්තව දැන් අපිටත් තියෙනවනේ ගතියක් පින්වතුනි යම් කිසි කොටසක් තේරෙනවා අපේ හිතේ පුදුම ප්‍රීතියක් හට ගන්නවනේ සතුටක් හට ගන්නවනේ අපි ඒකෙන් සන්තුෂ්ට වෙනවා ඒක ස්වභාවය නමුත් මේ නකෝල පිතා මේ තුල හටගත් මේ බුදුරන් වහන්සේ පෙන්නපු කාරණාවේ තව එතනින් එහාට හිතන්න බෙලමිලා නැහැ ඔන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේට කිව්වනේ ගිහිල්ලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කිව්වා අනේ මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ පැහැදිලි කරා කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපා කියලා පැහැදිලි කරා කියලා කිව්වහම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අහනවා ඒ නකුල පිතාගෙන් ඔබ බුදුරණවහන්සේගෙන් ඇහුවේ නැද්ද මේ කය ලෙඩ වෙනකොට හිත ලෙඩ නොකරගෙන ඉන්නේ කොහොමද කියලා ඔය කාරණා ඔබ වහන්සේ ඔබ බුදුරණවහන්සේ ඇහුවේ නැද්ද කියලා අහනවා අන්න ඒ වෙලේ තමයි මතක් වෙන්නේ අනේ මට ඒක අහන්න බැරි වුණා. අනේ සාරිපුත්‍රයන් වහන්සේ මට ඒ කාරණාවට උත්තර නැත්නම් ඒක පැහැදිලි කරලා දෙන්න සාරිපුත්‍රයන් වහන්සේ මට කොහොමද මේ කය ලෙඩ වෙනකොට හිත ලෙඩ නොවී තියෙන්නේ කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් මේ නකුල පිතා ඉල්ලනවා. එතකොට බුදුරන් වහන්සේගේ ධර්මයේ ස්වභාවයක් තියෙනවා පින්වතුනි. ඒ ඒ කෙනාගේ ප්‍රඥාවට අනුවයි ධර්මයේ ගන්නි. එතකොට මේ නකුල පිතා බුදුරන් වහන්සේගේ අහපු ධර්මයෙන් තේරුම් නැහැ කියලා දුක් වුණා නෙමෙයිනේ. සතුටු වුණා තේරුණා කියලා. ඒතකොට නකුල පිතාට යම් කරුණු ටිකක් ඒකෙන් තේරුණා. හැබැයි බුදුරණවහන්සේ පෙන්නපු ඒ සත්‍ය ස්වභාවය සම්පූර්ණයෙන් හිතන්න ඕන පැත්ත තේරලා නැහැ. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ ඊට වඩා හොඳට තේරෙන කෙනෙක්. අන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැක්කා ඒ දහම් කාරණාවත් එක්ක බුදුරන් වහන්සේ කියලා දුන්න දේ තුල ඊට වඩා යාර්ථයක් තියෙනවා කියලා. මෙන්න මේ අර්ථය තමයි දැන් බුදුරන් වහන්සේ කියපු ඒ කාරණාවේ අර්ථය මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැන් මෙන්න මේක පැහැදිලි කරනවා මොකද්ද මේ කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙනවා හිත ලෙඩ නොවි ඉන්න කියලා බුදුරන් වහන්සේ කීවි කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මෙහෙම ගෘහපතිය කය ලෙඩ වෙනකොට සිත ලෙඩ වෙනවා කියන්නේ මොකද්ද? ඉස්සල්ලාම් පැහැදිලි කරන්නේ ඒක. ලෝකයාගේ ස්වභාවය මොකද්ද? ලෝකේ හැමෝගෙම ස්වභාවයේ කය ලෙඩ වෙන තැනදී හිතත් ලෙඩ වෙනවනේ. අන්න දැන් බුදුරණවහන්සේ ඉස්සල්ලාම පැහැදිලි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම පැහැදිලි කරනවා කය ලෙඩ වෙන තැනදී කොහොමද හිත ලෙඩ වෙනවා කියන්නේ. ඉද ගහපති අසුතවා පුතුජ්ජනෝ අරියාණං අදස්සාවේ අරිය ධම්මස් සක්කෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවේ සප්පුරිස ධම්මස් සක්කෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ බුදුරන් වහන්සේගේ ධර්මය අහපු නැති බුදුරන් වහන්සේගේ ධර්මයට අනුව හික්මෙන්නේ නැති ඒ බුදුරන් වහන්සේගේ ධර්මයේ නොතේරෙන අසුතවත් පුතඥයා දැන් අර මම මුලින් පැහැදිලි කරා මතකද මේ ලෝකයේ මේ දහම් ස්වභාවයේ තේරෙච්ච නැති කෙනාගේ දර්ශනය එයාට හිතෙන්නේ වැරදි කරනකොට කරනකොට හොඳ වෙනවා නම් එයාට පේනවද මේ බුදුරණවහන්සේ දුන්න පැහැදිලි කිරීම. හොඳ කරන කෙනාට හොඳ කරත් එයාගේ මේ ජීවිතේ යම් යම් ප්‍රශ්නේන කාරණාව ඇයි සිදු වෙන්නේ කියලා එයාට එහෙම පේනවද? නෑ එයාට පේන දර්ශනය මොකද්ද මේ ලෝකයේ පටු මානසිකත්වය මේ ලෝකයේ තියෙන මේ කෝණයට කොටු වෙච්ච පටු මානසිකත්වයක් විතර එයාට පේන්නේ. අද මේ නූතන විද්‍යාවත් එක්ක කොටු කරගත්ත පටු මානසිකත්වය. ඒකෙන් තමයි යා මේක හොයන්නේ. එතකොට එවැනි කෙනා ගැන මේ කියන්නේ. එතකොට එවැනි කෙනාගේ ලක්ෂණය මොකද්ද? ධර්මයේ දන්නේ නැහැ, ධර්මය අහලා නැහැ, ධර්මයේ තේරෙන්නේ නැහැ. එයා දන්නේ තමන්ගේ තමන්ගේ පටුමානසිකත්වයෙන් තේරුම් ගත දෙයක් විතරයි. අන්න එයා හිතනවා කියනවා දැන් මෙතන බුදුරන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ අපේ ජීවිතය කියලා කියනකොට අපේ ජීවිතය කියලා පින්වතුනි අපට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඇස කන නාසය දිව කය මන කියන මෙන්න මේ හයේ ක්‍රියාකාරීත්වය. අපේ ජීවිතය කියන්නේ මොකද්ද? ඇසෙන් රූප දකින එක කනින් ශබ්දහන එක නාසයෙන් ආග්‍රහණය කරන එක දිවෙන් රස ලබන එක කයින් පහස ලබන එක මනසින් හිතන එක ඔයිට හැර අපේ ජීවිතය යන්නේ අපේ ජීවිතය කියන්නේ ඕක හොඳට හිතලා බලන්න අපි ජීවත් වෙනවා කියන්නේ ඔන්න ඔය හයේ ක්‍රියාකාරීත්වය මේ හයේ ක්‍රියාකාරීත්වයේ සිදුවෙන්නේ මෙන්න මේ විදිහට ඇහෙන් රූපයක් දකිනකොට පින්වතුනි දැන් අපට කනට රූපයක් පේනවද? ඇහැරෙන රූපයක් පේන්නේ. එතකොට මේ ලෝකයේ මේ රූප කියන කාරණාවක් කතා කරන්න පුළුවන් ඇහැට. ශබ්ද කියන කාරණාවක් කතා කරන්න පුළුවන් කනට. අපේ ඇහැට රස තේරෙන්නේ නේද? රස කියන කාරණාව කතා කරන්න පුළුවන් දිවට. ඇහැට හිතන්නත් බෑනේ. හිතන්න පුළුවන් මනසට. එතකොට අපේ ජීවිතේ ඇහෙන් රූපයක් දකිනවා කියනකොට කනින් ශබ්දයක් අහනවා කියනකොට මෙන්න මෙතෙන් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා කියලා. ඒ කියන්නේ මේ වගේ දෙයක්. මම පුංචි උදාහරණයක් දෙන්නම් මේක තේරුම් ගන්න. ඔන්න මේ පින්වතුන් බර කල්පනාවක ඉන්නේ ඇස් දෙක අරගෙන ඉස්සරහින් කෙනෙක් යනවා කියලා හිතන්න. නොතේරෙන නොපෙනිච්ච අවස්ථා නැද්ද එහෙම? දැන් මේ කියන කාරණාව ටිකක් අපේ ජීවිතය ගැන ගැඹුරින් හිතන්න ඕන පැත්තක්. දැන් මේ කය ලෙඩ වෙද්දී හිත ලෙඩ නොකර ගන්න විදිහ විග්‍රහ කරගෙන දෙන්නේ. එහෙම අවස්ථා තියෙනව නේද? අපි S2 අරගෙන ඉන්නව බර කල්පනාවක ඉස්සරහින් කෙනෙක් යනකොට නොපෙනෙන අවස්ථා. එතකොට දැන් අපි ලෝකයේ තියෙන ලෝකේ රාමුවත් එක්ක අපි ගත්තාම දැන් අපේ රාමුවක් තියෙනවනේ නවීන විද්‍යාවත් එක්ක. ඇහැ අරගෙන හිටියානම් ආලෝකයකුත් තිබුණා නම් රූපයකුත් ඇහැ ඉස්සරහා තිබුණා නම් අපි ලෝකේ දාන න්‍යායයට පෙනෙන්න ඕනද නැද්ද? පෙනෙන්න ඕනනේ. නමුත් තමා තමන්ගේ ජීවිතයේම ප්‍රායෝගික අවස්ථා නැද්ද එහෙම නොපෙනිච්ච. එහෙනම් ලෝක අපි හරියට කල්පනා කරොත් ලෝකයේ දැන් තියෙන විද්‍යාව තුල තිබිච්ච සත්‍ය සම්පූර්ණ නැහැනේ. යම් දෙයක් තියෙනවා නමුත් සම්පූර්ණ නැහැ. අන්න බුදුරණවහන්සේ පෙන්නනවා එතනින් එහා ගිය බුදයක්. අපට ඇහැ තිබුණත් ආලෝකෙ තිබ්බත් රූපෙ තිබ්බත් පේන්නේ ඒකට ඕනේ ඇහැට අවධානය ඇහැට හිත පහළ වෙන්නට ඕනේ. ඔය තුන එකතු වුණාමයි පේන්නේ. එතකොට පේන්නේ කොහොමද? ඒ තුන එකතු වුණාම. දැන් නමුත් අපට හිතෙන්නේ මොකද්ද? අපට හිතෙන්නේ මේ තුන එකතු නම් පෙරුණා කියලා නෙමෙයි. තිබිච්ච දේ මට පෙරුණා කියලා නේද හිතෙන්නේ? ඉතින් තිබිච්ච දේ මට පෙනුණා නම් ඇයි අර මගේ ඇහැ ඇරලා තියෙද්දි ආලෝකයක් තියෙද්දි රූපයකුත් තියෙද්දි මට නොපෙනුනේ? තිබිච්ච දේ මට පෙනුණා නම් ඒ විදිහට පේන්නට ඕනනේ. නමුත් එහෙම පේන්නේ නැහැ. තව උදාහරණයක් මම කියන්නම්. ඔන්න මේ පින්වතුන්ට ප්‍රායෝගික අවස්ථා ඇති කෑම කමින් ටීවී එකක් දිහා බලනකොට කෑමේ රස නොතේරිච්ච කෑමක් කමින් කියන්නේ ටීවී එකක් බලාගෙන කෑම කනවා ටීවී එකට ලොකු අවධානයක් ඒ අවස්ථාවේ කාපු කෑම මොනවද කියලා දන්නේ නැති ප්‍රායෝගික අවස්ථා නැද්ද තියෙන පුළුවන් නේද අපි විද්‍යාවත් එක්ක ලෝකයේ ලෝකයේ පවතින දේත් එක්ක කල්පනා කරලා බලන්න. ඔන්න මේ පිංගුතුන් විද්‍යාවත් එක්ක ඉගෙනගෙන තිනවා දිවේ තියෙනවා ඒ ඒ රස ගැටෙන කොටස්. අදාළ කොටසේ ඒ රසය ගැටෙනවා. නමුත් දැන් අපට තේරුණාද? තේරුණේ නැහැ. එතකොට මේ විද්‍යාව තුළ අපි හොයාගත්ත දේ මේ ලෝකේ හොයාගත්ත දේ අංග සම්පූර්ණ නැහැ. බුදුරණවහන්සේ එතනින් එහා දෙයක් හොයාගත්තා. ඒ තමයි දිවට හිත පහළ වෙන්නට ඕනේ. මෙන්න මේ තුනම එකතු වුණාමයි රස තේරෙන්නේ. ඒක ලෝකයේ වෙන කවරත් හම්බුනේ නැහැ. නමුත් අපට ඒක හම්බෙලා නැති නිසා අපට පේන්නේ මොකද්ද? තිබිච්ච රස මගේ දිවට තේරුණා කියලා නේද? ඉතින් අර ටීවී එකට අවධානය යොමු වෙච්ච තැනදිත් තිබිච්ච රස මට තේරෙන්න දෙපෑ එහෙනම්. දැන් මගේ දිවක් තිබුණා දිවේ රසත් ගැටුණා. ඉතින් එහෙනම් තිබිච්ච රස මට තේරෙන්න දෙපෑ තේරුන්නේ නෑනේ. මොකද වෙන රසක් ඒ වෙලේ කටේ තිබ්බේ නෑනේ. ඒ කැමමයි තිබ්බේ. තේරෙන්න ඕනනේ. නමුත් තේරුණේ නෑ. එහෙනම් බුදුරන් වහන්සේගේ ධර්මයේ තව ටිකක් එහාට යන්න තියෙනවා මේ ලෝකයේ තියෙන විද්‍යාවට එහා ගියපු දෙයක්. අන්න එතන කියනවා දිවයි රසයයි විඥානයයි තුනම එකතු වුණාට පස්සේ අන්නේ ඇති වෙන දෙයට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. ඇහැයි රූපයයි විඥානයයි තුනම එකතු වෙච්ච තැනදී ඇති වෙන දෙයට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. දැන් ඔන්න හිතන්න ඇහෙන් රූපේ දකිනකොට අපට පේනවා දැන් මේ පින්වතුන්ට පේනවනේ මම ඉන්නවා. ඔන්න ස්වාමින් වහන්සේ ඉන්නවා කියලා පේනවා. එතකොට දැන් මේ පින්වතුන්ට මොකද්ද පේන්නේ? මගේ ඇහැට ඉන්න ස්වාමින් වහන්සේ පේනවා කියලානේ. අපි තුන් මේ පින්වතුන් දැන් මේ විදිහට මං දිහා බලාගෙන ඉන්නකොට මං කියපු දේ කල්පනා කරන්න බර අවධානයකින් නේ කල්පනා කර කර ඉන්නවා. ඒ මොහොත ගැන හිතුවොත් ඔන්න දැන් මේ පින්වතුන්ට ඒ කල්පනාවත් එක්ක පේනවද මං ඉන්නවා කියලා? පේන්නේ නෑනේ. එතකොට නමුත් මේ පින්වතුන්ගේ ඇහත් තිබ්බ ඇහත් ඇරිලා මමත් ඉස්සරහිනවා පේන්න දෙපේ. නමුත් පේන්නේ ඇයි ඒකට හේතුව වෙන බර කල්පනාව. එතකොට එහෙනම් තව එකක් කියන දැන් අපි හිතමු ඔන්න දැන් මේ පිංගුතු මේ මම මේ කියලා දෙන දේ මේ ඇහෙන තැනදී මොකක් හරි මේ කාට හරි හිතමු විශාල ප්‍රශ්නයක් ආවා කියලා මොනවා හරි පිටුන් දුරකථන නැමතුම ගැන මොකෙන් හරි গিදර හරි මොනවා හරි ගැන ලොකු ප්‍රශ්නයක්. දැන් මේ පිංගුතුන් ඒ ප්‍රශ්නේ ගැන හිතන්න දැන් ඔන්න යොමු වුණා. දැන් මම මෙහෙම කතා කරද්දී ඒ ප්‍රශ්නේම නම් හිතන්නේ මං කියන දේ ඇහෙනවද නැද්ද? ඇහෙන්නේ. එහෙම අවස්ථා නැද්ද බලන්න. ඉතින් එහෙම අපි කල්පනාවේදී අපට වැටහෙන තැනදිත් අපි හිතනවනේ තිබිච්ච රූපයක් මට පෙනුණා කියලා. ඉතින් එහෙම පෙනුණා නම් ඇයි අපි අර කල්පනාවෙන් ඉන්නලාට පේන්නේ නැත්තේ? ඒ වෙලෙත් රූපේ තියෙනවා මමත් තියෙනවා මගේ හැත් ඇරිලා. තිබිච්ච ශබ්දෙ මට ඇහෙනවා නම් දැන් මම කතා කරමින් ඉන්නවා මේ පින්වතුන්ගේ කනක් තියෙනවා හොඳට බීරි වෙලා නැතුව. හැබැයි වෙන කල්පනාවක. ඉතින් එහෙනම් මේ පින්වතුන්ගේ කනක් තියෙද්දි මම කතා කරද්දි ඇහෙන්න දෙපෑ. වෙන කල්පනාවකින්දී ඇහෙන්නේ නැහැ. නමුත් අහපවක් මෙතෙන් ආවට පස්සේ හිතෙන්නේ මොකද්ද? නෑ නෑ ඔය කොච්චර කිව්වත් තිබිච්ච සද්දෙමයි මට ඇහුනේ. එහෙනම් ඇසුණා දැක්හා කියන්නේ කුමක්ද? අන්න ඇස රූපය විඥානය කියන තුන එකතු වීමටයි ඇසුණා කියන්නේ. කන ශබ්දය විඥානය තුන එකතු වීමටයි ඇසුණා කියන්නේ. ඇස රූප විඥාන එකතු වීමට පෙනුණා කියනවා. කන ශබ්ද විඥාන එකතු වීමට ඇසුණා කියනවා. දිව රසයේ විඥාන එකතු වීමට දැනුණා කියනවා. ඔන්න ඔය කාරණාවට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පංච උපාදානස්කන්ධයක් හටගත්තා කියලා. පංච උපාදානස්කන්ධ හටගනින්ද මේ පිඟුතුන මාවනේ පේන්නේ. ඔන්න රූපී ස්වභාවය. ඔන්න වේදනාවක් කෙනෙකුට සතුටක් කෙනෙකුට දුකක් කෙනෙකුට උපේක්ෂාවක් හටගන්න පුළුවන් මේ ස්වාමින් වහන්සේ නමක් කියලා. ඔන්න සංඥාවක් මේ ස්වාමින් වහන්සේ නමක් කියලා මේ සිවුර පොරවගෙන අන්න හඳුන ගැනීම. මේ ස්වාමින් වහන්සේ නමක් කියලා චේතනාවක් හිතනවා. ඔන්න ඔය ක්‍රියාකාරීත්වය සිදු වුනේ මේ විඥානයක් එතන යොමු වෙච්ච නිසා. ඔය පහක් නේද මේ පින්වතුන්ට මම දැක්කහම ඇති වෙන්නේ. ඔය පහ නේද ඇති වෙන්නේ. ඔන්න කෑම කනකොට හිතන්නේ ටීවී එකට බර අවධානය යොමු වෙලා එකපාරට ඒ අවධානය අයින් වෙච්ච තැනදී ඔන්න දිවට යොමු වුණ අවධානය. ඒකට කියනවා විඥානීය කියලා. ඔන්න හම්බ වෙනවා කෑමක්. මොනවද ඔන්න අපි කන කනවා මොන හරි පළතුරක්, කෙසෙල් ගෙඩියක් කනවා. යොමු වෙච්ච තැනදිම විඥානේ මොකද උනේ අන්න කෙසෙල් ගෙඩියක් මේක රසයි මේක මේ කෝලිකුට්ටු ගෙඩියක් මේක හොඳ ගුණයි කියලා හිතෙන්නේ නැද්ද අන්න එතකොට අන්න පංච උපාදානස්කන්ධය එතකොට එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක සකස් වීමක් අපට හිතෙන්නේ එහෙම නෙමෙයි තිබිච්ච කෙසෙල් ගෙඩිය රස මම දැනගත්තා කියලා නමුත් සිදුවුනේ පංචීපාදානස්කන්ධයක සකස් වීම. මෙන්න මේක නොදකපු නිසා අන්‍යයට කියන කවුද ආස්වතුවත් පුතඥය. එයා මෙන්න මේ ක්‍රියාව එයා දකින්නේ නැහැ. එහෙම නොදකපු කෙනාට මෙන්න මෙහෙම පංචීපාදානස්කන්ධයක් ඇති වුනහම දැන් අපට පංචීපාස්කන්ධයක් නේ ඔය හැම මොහොතකම ඇති වෙන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් රූප දැක්කා ශබ්ද ඇහුණා ආග්‍රහණය වුණා රස ලැබුවා පහස ලැබුවා හිතුණා කියන්නේ මොකද්ද ඔන්න ඔය පහ ඇති වුණා නැතුව තිබිලා දැක්ක නෙමෙයි ඔය පහ ඇති වුණා හොය පහ ඇති වෙන ආකාර නොදකපු නිසා එයාට හිතෙනවා මේ විදිහට මොකද්ද? එයා හිතනවා පින්වතුනි කොහෙම ගියත් ඒ දැක්ක දේ මම දැක්කේ. ඒ ඇසුණු දේ මට ඇසුනේ. එයා දැක්කේ නෑ ඇස රූප විඥාන එකතු වීමෙන් දැක්කේ කියලා. කන ශබ්ද විඥාන එකතු වීමෙන් ඇසුනේ කියලා දැක්කේ නෑ. එයාට හිතෙන්නේ මම දැක්කේ, මම ඇසුනේ, මට ඇසුනේ, මම රස වින්දි කියලා එයාට හිතෙන්නේ. එතකොට ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට හටගත්තේ ස්වභාවය එයා හිතනවා මේක මම කියලා මේ රූපේ මම කියලා ඒකට බැසගෙන ඉන්නවා තස්සහං රූපම රූපanti පරියුත් ඔන්න දැන් මේ රූපේ මම කියලා ඒකට බැසගෙන ඒක වැළඳගෙන දැන් අපි රස කැමති දෙයක් නම් ඒකටම කැමති අපි ප්‍රියමනාප රූපයක් නම් දකින්න කැමති අපි ඒකට බැසගෙන ඒක මගේ කියලාද මේ මගේ බහරියා මගේ ස්වාමියා මගේ දරුවෝ මගේ දේපල ඇයි එහෙම වුනේ අන්න මම සහ බාහිර කියලා අපට මේ පංචීපාදානස්කන්ධයේ සකස් වෙන ආකාරන දකපු නිසා ඇති වුණා හැබැයි ස්වභාවය තමයි මේක වෙනස් වෙනවා නැති වෙලා යනවා මොකද්ද අපි අර මම කියලා ගත්ත දේ නැති වෙනවා. විනාශ වෙලා යනවා. තං රූපං ඉපරණමති අඤ්‍යතා හෝති තස්ස ඉපරණාම අඤ්‍යතා භාවේ uppajjanti ශෝක පරිදේ දුක්ඛ දොමනස උපායස. දැන් මොකද වෙන්නේ? මේ දේ නැති වෙලා යනකොට අන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇති වෙනවා. මෙන්න මේකට කියනවා කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙනවා. ඔන්න අපේ කයට ලෙඩක් හැදෙනවා. දැන් මොකද වෙන්නේ? ලෙඩ හැදුනහම අපි දකින්නේ නෑ මේ කයට ආපු අසන අපි තුන් අපේ අතපය පන නෑ කියලා. නැත්නම් අපි තුන් අපේ භාර්යාවගේ නැත්නම් තමාගේ ස්වාමියාගේ නැත්නම් දරුවන්ගේ මේ ලෙඩක් ඇති වුණා කියලා. අපට හිතෙන්නේ මොකද්ද? මගේ කයට ලෙඩ වුණා. මගේ ස්වාමියාට මගේ භාර්යාවට ලෙඩ වුණා. දැන් මොකද හිතෙන්නේ? අපි ඒක හා එකතු වෙලා. ඉතින් ඒක කොහොමත් නැති වෙලා යනවා. දැන් අපට එනන් ශෝකේ පරිදේවේ දුක උරුමයි. කය ලෙඩ වෙන තැන හිත ලෙඩ වෙන එක තියනවද නැද්ද එහෙනම්? අන්න තියනවා. ඒ කාටද තියෙන්නේ? ආශෘතවත් පුතඥයාට මෙන්න මේ මං ඔය පැහැදිලි කරපු ධර්මයේ දන්නේ නැති ධර්මයේ අහපු නැති ඒ ධර්මයේ හික්මෙන් නැති සත්‍ය ස්වභාවය තේරුම් නොගත්ත කෙනා අන්‍යයාට හම්බ වෙනවා මම ඉන්නවා බාහිර කෙනත් ඉන්නවා ඉතින් බාහිර දෙයට වෙනස් වීම උරුම තියෙන තැනදී ඒක නැති වෙනකොට යාට අන්න දුක හට ගන්නවා. එහෙනම් කය ලෙඩ වෙද්දි හිත ලෙඩ වෙනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් මෙතන පැහැදිලි කරන්න පින්වතුනි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම පැහැදිලි කරනවා මොකද ඒකට හේතුව අපි ඇහෙන් දැක්කා කියලා කියන්නේ ওই පහක සකස් වීමට අපි කනෙන් ඇහුවා කියන්නේ ওই පහක සකස් වීමට. මම දැන් උදාහරණකින් පැහැදිලි කරේ. එතකොට ওই පහ ගැන තමයි මේ කියන්නේ. ඒක නොදන්නාකම නිසා ඒ කියන්නේ මේ විදිහට සකස් වෙන ස්වභාවයක් බව නොදක්නාකම නිසා අන්න අර අපට පෙනිච්ච ස්වභාවය දැන් අපි හිතමු අපේ ස්වාමියා බහාරියා නැත්නම් තමන්ගේ අපි හිතමු කයක මොනවා හරි දෙයක් නැති වුණා පිළිකාවක් ඇති වුණා ඇස්ත අන්ධ වුණා දැන් මේක නැති වුණාම මොකද වෙන්නේ අපි හිතුවේ නැහැ පංච පාදානස්කන්ධයක් සකස් වුණා කියලා අපට හම්බුනේ තිබිච්ච හැක් අපට හම්බුනේ තිබිච්ච වකුගඩුවක්. දැන් තිබිච්ච වකුගඩුව නැති වුණා. ඉතින් මොකද වෙන්නේ? දුකයි. අපට හම්බුනේ නෑ පින්වතුනි අර ඇස රූප විඥාන තුන එකතු වීමෙන් හටගත්ත දෙයක් කියලා. කය පහස විඥාන තුන එකතු වීමෙන් හටගත්ත දෙයක් කියලා. අන්න ඒ විදියට දැක්කනම් හිම වෙන්නේ නෑ. අන්න ඒ විදියට තමයි දැක්ම තියෙන්නේ කාටද? කය ලෙඩ වෙනකොට හිත ලෙඩ නොවන කෙනා. බුදුරන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා කොහොමද මේ කය ලෙඩ නොවේ කය ලෙඩ වෙද්දී හිත ලෙඩ නොවෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. ඉද ගහපති සුතව ආර්ය ශාවකෝ අරියානන් දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන් දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ ඔන්න එයාගෙන කියන මොකද්ද ආර්ය ධර්මය ආර්ය ධර්මයේ කියන්නේ පින්වතුනි අපේ ජීවිතයේ බුදුරන් වහන්සේ කියපු කාරණාව මේ සත්‍ය දැකීම. සත්පුරුෂයාගේ ධර්මය කියන්නේ බුදුරන් වහන්සේ පෙන්වලා දුන්නා තම තමන්ගේ ජීවිතයේ සත්‍ය. දැන් මම මේ පින්වතුන්ට අර මේ උදාහරණ වලින් කියපු කාරණාව මේ පින්වතුන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගික සත්‍යයක්ද නැද්ද? ප්‍රායෝගික සත්‍යයක් නේද? එතකොට මෙන්න මේ සත්‍ය දන්නේ නැති කෙනා දැන් අපි හිතන්නේ ඔන්න ඇහැ රූප විඤ්ඤාණ එකතු වීමෙන් දැක්ක කියලා අපට හිතෙන්නේ නැත්තම් ඒක දන්නේ නැත්තම් අපට හිතෙන්නේ විද්‍යාවත් එක්ක ගන්නකොට ඇහැ තිබුණා ආලෝකෙ තිබ්බා රූපෙ තිබ්බා පේනවා කියලා. දන්නේ නෑ ආර්ය දර්ශනය. අපි දන්නේ විද්‍යා දර්ශනය විතරයි. එතකොට මොකද වෙන්නේ? අන්න අපිට මේ ධර්මයට යන්නේ නෑ. දිව රසය විඤ්ඤාණ එකතු වීමේදී මේ රස දැනෙන්නේ කියලා අපි දන්නේ නැත්තම් අපි දන්නේ අර දිවේ තියෙන රස කොටසේ අදාළ රස දෙන කොටසේ රස ගැටුණාට පස්සේ රස තේරෙන්නේ කියලා අපිට මෙන්න මේ ආර්ය දර්ශනේ නැහැ. අපි ආර්ය දර්ශනය කියලා කියන්නේ ජීවිතයේ සත්‍ය. දැන් අනිත් දේවල් සියල්ලක්ම පින්වතුනි මේ ලෝකේ යම් මට්ටමකට ලෝකයේ තුලදී යම් දෙයක් හොයාගෙන තියෙනවා. නමුත් බුදුරණවහන්සේ එතනින් ඉහා දෙයක් හොයාගත්තා මේ ජීවිතයේ සත්‍ය. මෙන්න මේක යාට හම්බෙලා නැත්නම් එයාට කය ලෙඩ වෙද්දි හිත ලෙඩ වෙනවා. මෙන්න මේක හම්බුණා නම් අන්න එයා දකිනවා මොකද්ද? එයාට වැටහෙනවා මොකද්ද? ඇස රූපය විඥානය තුන එකතු වුණාමයි දකින්නේ දැක්මක් කියන එක. කන ශබ්දයේ විඥානය තුන එකතු වුණාමයි ඇසුණා කියලා කියන්නේ. දිව රසයේ විඥාන එකතු වුණාමයි දැනුණා කියලා කියන්නේ. තිබිච්ච දේ නෙමෙයි පේනුනේ. ඒක යාට යන්නේ නැහැ. තිබිච්ච දේ හුණා කියන එකක් නෙමෙයි යාට හම්බ වෙන්නේ. මම පුංචි උදාහරණයක් දෙන්නම්. ඔන්න හිතන්න මගේ කය ඇතුලේ පිළිකාවක් හැදෙනවා. මගේ බඩේ පිළිකාවක් හැදෙනවා. මගේ බඩේ පිළිකාවක් හැදෙන බව මම දන්නේ නැහැ. මං මේ පිළිකාවෙන් මැරිලා. ඒ දන්නෙත් නෑ මම. අවසාන දොස්තර කියනවා මෙයාගේ පිළිකාවකින් මැරුණා කියලා. එතකොට මම ජීවත් වෙලා මගේ පිළිකාව හැදෙච්ච මොහොතේ ඉඳලා මරණ මොහොත දක්වානේ මගේ ජීවිතේ ඒ මොහොතේ මා තුල පිළිකාවක් ඇති වෙලා තියෙනවද මම තුල පිළිකාවක් ඇති වුණා නම් මම දන්නවනේ කයට පිළිකාවක් තිබිච්ච බව කියන්නේ දොස්තර මරුණට පස්සේ මා තුල පිළිකාවක් ඇති බව මම දන්නේ නැහැ අන්න එහෙනම් මම පිළිකා මුල් කරන දුක් වෙනවද? අඬනවද? වැළපෙනවද? නැහැ. අපිටම දැන් ඔන්න මගේ පිළිකාවක් ඇති වුණා. මම දැනගත්තා පිළිකාවක් ඇති වුණා කියලා. දැන් මොකද වෙන්නේ? අන්න දුක් වෙනවා, හඬනවා, වැළපෙනවා. එතකොට අන්න මට පිළිකාවක් හැදිලා. එතකොට අර කයට ලැබිච්ච අතුරු ප්‍රතිඵලය විඥාණයට හම්බුනහම මේ තුන එකතු වෙච්ච තැනයි හම්බ වෙන්නේ. එතකන් හම්බ වෙනවද? එතකන් හම්බ වෙන්නේ. දොස්තර පරීක්ෂණයකින් අපි ජීවත් වෙලා ඉදි කිව්වොත් දැන් මගේ කනට ඇහිලා නේද? නැත්තම් වේදනාවක් ඇති වෙලා පරීක්ෂණයක් කරන්න කියලා ඒත් ඇහරුණොත් ඒත් මගේ කනට ඇහිලානේ කයර දෙමිච්ච පහසකින් කයයි පහස විඥාන එකතු වීමෙන් කනයි ශබ්ද විඥාන එකතු වීමෙන් ඔය ඒකත් එක්ක නේද ඒක හම්බ වුනේ. එතෙක් හම්බ වෙන්නේ නැහනේ. දන්නේ නැත මැරලා ගියා නම් දැන් අර කයත් තිබුණා නේ. පිළිකාවක් තිබුණා. නමුත් මට ඇතිවිලා නැහනේ. මැරලා ගියා. ඒත් නමුත් අපි අපට අපට හිතෙන්නේ නැහැ ওই කාරණා. අපට හිතෙන්නේ තිබිච්ච පිළිකාව මගේ තිබුණා කියලා දැන් අපි හිතන්නේ ඒක ඇත්තට මෙයාට තියෙනවා කියලා. ඉතින් ඒක තියෙනවා කියලා එයා දන්නේ කොහොමද? මැරලා ගියාට පස්සේ කොහොමද දන්නේ? එහෙනම් මෙන්න මේ විදිහට විඥානයක ක්‍රියාකාරීත්වයක් ඇති වෙච්ච තැන තමයි Tamanට ශෝකයක් දුකක් එන්නට හේතුවක් ඇති වෙන්නේ. අපේ ජීවිතේ ওই විදිහටමයි තියෙන්නේ. පිළිකාවක් ඇති බව නොදැනගත්ත කෙනා විදිහට දැනගත්ත තැනදී හික්මෙන්න පුළුවන් නම් අන්න එයාගේ ජීවිතේ තමයි මේ සත්‍ය තේරුම් ගැනීම වෙන්නේ. දැන් පිළිකාව තිබිච්ච බව නොදැනගත්තා කියලා පිළිකාව තිබ්බනේ. ඉතින් ඇයි දැනගත් නීමෙන් විතර ශෝක කරන්න හදන්නේ? ඒත් තියෙනවා කල්නොත් තිබ්බා. වෙනසක් නැහැනේ. දැන නොගැනීමේදීත් පිළිකාව තිබුණා. දැන ගැනීමේදීත් පිළිකාව තිබුණා. අපි දැනගත්ත තැනදී විතරක් ශෝක කරනවා. දැන නොගැනීමේදී ශෝක කරන්නේ නැහැ. අන්න දෙකේම තිබිච්ච එක අවස්ථාවක්. නමුත් අපි වෙනම මානසිකව ඒකට බැඳිලා ගිහිල්ලා නේද අපි මේ දුක් කරන්නේ. අපි දැක්කනම් මෙන්න මේක ඇති වුණේ කොහොමද කියලා අන්න අපි ඒකට ඇලෙන දුක් වෙන ගතිය දුර වෙලා යනවා. අන්න ඒක බුදුරණවහන්සේ සාරිපුත්තු සායනස් මෙතන පැහැදිලි කරනවා. මොකද්ද පැහැදිලි කරන්නේ? මෙන්න මේ හටගත් දේ ආකාරයෙන් දකිනවා. ඒක දකිනකොට මොකද වෙන්නේ? දකිනකොට එයාට ඇති වෙන කාරණාව තමයි මේතන මම කියලා ගන්න එක වැරදි කියලා. වැරදි කියලා දැකපු තැනදී කොහොමත් හටගත්ත දේ නැසෙනවා. මම කියලා ගත්තොත් නේ දුක. හටගත්ත දේ නැසෙනකොට මම කියලා ගත්තොත් දුකයි. හටගත්ත දේ නැසෙන තැනදී මම කියලා ගත්තේ නැත්තම් දුක උරුමද? අන්න දුක උරුම නෑ. අන්න කය ලෙඩ වුණාට හිත ලෙඩ වෙන්නේ නෑ. එහෙනම් ඒකට අපට මොකක්ද අවශ්‍ය? ආර්ය දර්ශනය. බුදුරන් වහන්සේගේ ධර්මය අවශ්‍යයි. බුදුරන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පින්වතුනි කුමක්ද? අපේ ජීවිතය ගැන වෙන දෙයක් නෙමෙයි. අන්න මෙන්න මේ විදිහට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන මෙන්න මේක තමයි කය ලෙඩ වෙද්දී හිත ලෙඩ නොවෙනවා කියලා කියන්නේ. මෙන්න මේක නකුල පිට නකුල පිතා සතුටින් අනුමෝදන් වෙනවා. දැන් බලන්න එතකොට ඒ නකුල පිතාට බුදුරජාණන් වහන්සේ කියපු කාරණාව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අර්ථ ගණනලා දුන්න හැටි. දැන් අපි නිකන් කට වචනෙට කියන කය ලෙඩ වුණාම ඉත ලෙඩ කරගන්න එපා කියන එක නෙමෙයි. ඒක යාගේ කෝණයට තේරෙන ටිකක් විතරයි. එතකොට කය ලෙඩ වුණාම හිත ලෙඩ නොවෙන්නේ කොහොමද කියන කාරණාවට යොමු වෙන්න ඕන කොතෙන්ද? ආර්ය දර්ශනයට බුදුරන් වහන්සේ කියලා දුන්න අපේ ජීවිතය ගැන අපේ ජීවිතයේ සත්‍ය පිළිබඳව හොයන ධර්මයට යොමු වෙන්නට ඕනේ. ඒ ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ. ඒ ධර්මයේ වටහා ගන්නට ඕනේ. ඒ ධර්මයේ දකින්නට ඕනේ. මොන ධර්මයේද? අපේ ජීවිතයේ සත්‍ය අන්නේ සත්‍ය පෙන්න බුදුරණවහන්සේගේ ධර්ම. ඒක දකිනකොට මොකද වෙන්නේ? අන්න කය ලෙඩ වෙන ස්වභාවය උරුම කරගෙන ඉන්නේ. කය ලෙඩ වුණාට හිත ලෙඩ වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් පින්වතුනි අපි උත්සාහ කරන්නට ඕනේ ඔන්න ඔවැනි ජීවිතයක් ගත කරන්න. අපට පුළුවන්කම ලැබෙනවා නම් මෙන්න මේ බුදුරන් වහන්සේ මේ පැහැදිලි කරපු සත්‍ය ස්වභාවය අපේ ජීවිතය තුළින් අත්දකින්න අපේ ජීවිතයේ දුකක් ලැබෙයිද සතුටක් ලැබෙයිද සතුටක් නේ එතකොට එහෙනම් පින්වතුනි මේ ලෝකයේ සැබෑවටම සතුටින් වාසය කරන්නේ කවුද? බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝනේ. කව කාගෙන් හරි අහලා බලන්න පිළිකාරෝහලට ගිහිල්ලා හොස්පිටල් එකට ගිහිල්ලා ඔබ සතුටින්ද ඉන්නේ කියලා. කියයි සතුටින් ඉන්නවා කියලා. කවුරුත් නැහැ. වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා අහන්න ඔබ සතුටින් ඉන්නේ කියලා. කවුරුත් කියනවද? නෑ ඔක්කොම දුකින් ඉන්නේ. මල ගෙදරක කායෙන් හරි අහලා බලන්න සතුටින් ඉන්නවද කියලා. කවුරු සතුටින් නෑ නේද? ඇයි සතුටින් නැත්තේ? සත්‍ය ස්වභාවය දැකගෙන නෑ. නමුත් ආර්ය ශ්‍රාවකයාගේ වෙනස තියෙන්නේ එයාටත් ඔය දේ ඔහොම උරුමයි. ලෙඩ වෙන එක, වයසට යන එක, මැරෙන එක, ප්‍රියංගෙන් වෙන් වෙන එක අප්‍රියං හා එකතු වෙන එක උරුමයි. වෙනස මොකද්ද? එයාට ඒක දුකක් නෑ. අන්න වෙනස. ආර්ශාවක නොවෙච්ච කෙනාගේ තියෙන ස්වභාවය එයාට ඒ කාරණාවේදී දුක වෙනවා. හැබැයි මෙතනදී පින්වතුනි බුදුරණවහන්සේ කියන්නේ නෑ කාමයන් එක්ක එකතු වෙන්න එපා නැත්නම් දැන් ගිහි ජීවිත ගත කරන කෙනාට ඕවා කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒක ගත කරන්න පුළුවන්. යා දැන් හරියට හොඳට රස්සාව කරනවා, හොඳට සැලසුම් සහගත ජීවිතය ගත කරනවා. ඊට පස්සේ හැම දෙයක්ම කරනවා. හැබැයි අර නුණත් එක්ක මොකද වෙන්නේ? ඒක විනාශ වුණා කියලා දුක නැති එකයි විතරයි වෙනස. අද අපි හිතන්නේ ධර්මයේ කියලා කියනකොට අර මුකුත් නොකර ඉන්න එක. හැබැයි කවදාවත් අර දුක නැති වෙලා නෑ යාට. ඒ දුක නැති වෙන්න අවශ්‍යකම තියෙන්නේ මෙන්න මේ ආර්ය දර්ශනයට යොමු වෙන එක. ඒක යොමු වුණාට පස්සේ යාට දුක, පසුතැවිල්ල, හැඬීම, වැළපීම, තමන්ගේ සියලු සන්තකේ විනාශ වෙලා ගියත් දුකක් නෑ. හැබැයි යා රැක ගන්න අරගලයක් දක්වන්නේ නැති නේ. රැක යා ආරක්ෂා කරනවා. ආරක්ෂා කරනවා සතුටින් ජීවිතය ගත කරනවා අර කබ පෙරාගෙන කඳුළු පෙරාගෙන එපාව ජීවිතයක් නෙමෙයි ගත කරන්නේ හොඳට අලංකාර වෙලා ලස්සන වෙලා හැම දෙයක්ම ගත කරනවා. හැබැයි එයා අවශ්‍ය තැනදී ආ දකිනවා මේ ජීවිතයේ ස්වභාවයත් එක්ක අන්න එයාට දුක එන්නේ නැහැ. ඉතින් එවැනි ජීවිතයක් අපට උරුම කරගන්න අපි කොතින්ද යන්නට ඕනෙත්ටි? බුදුරන් වහන්සේගේ ධර්මයේ කරා බුදුරන් වහන්සේගේ ධර්මයේ කරා යොමු වෙච්ච තැනදී අන්න අපට පුළුවන්කමක් ලැබෙනවා සැබෑවටම අපේ ජීවිතේ සැබෑ සැනසෙල් ඇති කරගන්න. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටමත් ඒ උතුම් සැනසෙල්ල ඇති කරගෙන කය ලෙඩ වෙන තැනද හිත ලෙඩ නොවී සිටින්නට ඒ වගේම ලස්සන ජීවිතයක් ගත කරගෙන බුදුරණවහන්සේගේ ශ්‍රබෑ ශ්‍රාවකත්වයෙන් හැටියට ගත කරන්නට අකුසලයේ දිරු කරලා කුසලයේ දියුණු කරගන්නට මේ සියලු දහම් දේශනාවන් උපකාරයක්ම කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. පින් අනුමෝදන් කරන. මොන හරි ප්‍රශ්න කීපයක් තුනන විනාඩි 10ක් විතර වගේ කාලයක් දෙන්න පුළුවන් අහන්න. තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්ස මේ සියලු දිනාගෙම දැන ගැනීම පිණිස ඔබ වහන්සේට විස්තර කරන්න පුළුවන් ද ඇත්තටම බුදුරජාණන් වහන්සේ එතකොට ආරෝග්‍ය පරමාලාභා කියලා උන්වහන්සේ දේශනා කරේ අපි මේ එතකොට මේ ලෝකයේ ස්වභාවයෙන් දන්න මේ නිරෝගීකම උතුම්ම ලාභයයි කියන එක නෙමේ නේද ස්වාමින් වහන්සේ ඒ ගැන පොඩි පැහැදීමක් කරන්න තිරුවන් සරණයි. තිරුවන් සරණයි. බුදුරජාණන් බුදුරජාන් වහන්සේ සහ මාගන්ධිය කියන බ්‍රාහ්මණය අතර සාකච්ඡාවකදී බුදුරන් වහන්සේ මේ මාගන්ධියා කියනවා ආරෝග්‍ය පරමාලාභා කියපු බුදුරන් වහන්සේ ගාතාවත් එක්ක අපිත් මේක දන්නවා කියලා. ඒ අවස්ථාවේදී මාගන්ධියෙන් අහනවා මොකද්ද ඔබ දන්න ආරෝග්‍ය පරමාලාභා කියන කාරණාව? ආරෝග්‍යකම කියලා කියන්නේ මේ කය නිරෝගිකමයි කියලා ඒ මාගන්ධිය බුදුරන් වහන්සේට කියනවා. කය නිරෝගකමටයි මේ ආරෝග්‍යය කියලා කියන්නේ. ඊටසේ බුදුරන් වහන්සේ කියනවා ඔක ඔය පුතජන වෙලා තියෙන ධර්මය ක්‍රමානුකූලව ඇවිදිලා මේ රෝග උල්පතක් වෙලා තියෙන කයට මොන මෝඩයද නිරෝගකම කියලා කියන්නේ කියලා. අන්න බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මම මේ කුමන අර්ථයකින්ද මේ නිරෝගකම උතුම්ම සැපත බව පැහැදිලි කරේ. එතන බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මේ ජීවිතයේ සකස් වෙන එක. ඒ කියන්නේ දැන් මම මේ පින්වතුන්ට පැහැදිලි කරා ඇස, කන, නාසය, දිව, කය, මනස කියන හය තුලදී පංච උපාදානස්කන්ධයන් සකස් වෙන ආකාරය අපේ ජීවත් වෙනවා කියන්නේ ඕක. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ පංච උපාදානස්කන්ධයේ රෝගයක්, gediyak, හුලක්, දුකක්. දැන් අපට දැන් මම අර කලින් දෙන උදාහරණම හිතන්න පිළිකාව හැදුනා හැදිච්ච තැනදී දන ගන්න නැතුව මරුණාට පස්සේ අපිට දුකක් තියෙනවද? දුකක් නැහැනේ. දැනගෙන මරුණාම දුකක් තියෙනවා. එතකොට දුක දුකත් එක්කම එන්නේ. එතකොට පිළිකාව නම් අපට දුක අපට ඇයි කලින් දුක ඇති වුනේ නැත්තේ? ඒ වෙලෙත් ඇති වෙන්නට ඕනනේ. දුක ඇති උනේ පංච උපාදානස්කන්ධයක් සකස් වීමත් එක්ක. පංච උපාදානස්කන්ධයක් දුක උනේ. ඇයි කනයි සබ්ජ විඥාන එක තුල ඇහුණ මේ කාරණාව. ඔන්න ලෝකෙට එකතු වුණා. ඔන්න කයයි පහසයි විඥාන එකතු වීමෙන් ඇති වුණා. මේ පහ ඇති වුණා. දැන් මොකද වෙන්නේ? ඒකනේ මේ දුකක් උනේ. අන්න දුක වෙන්නේ මොකද්ද? රෝගයක් කියන බුදුරණවහන්සේ පංච පාස්කන්ධයට. gediyak කියනවා. උලක් කියනවා. එතකොට මෙන්න මේ සකස් කියන එක තමයි පින්වතුනි අපේ කයක් ලෙඩ වෙනවා කියන එකත් අපට ගෝචර. දැන් රහතන් වහන්සේගේ කය ලෙඩ වෙනවා. නමුත් රහතන් වහන්සේගේ නිරෝගී බව ලැබිලා. දැන් අපේ කය නිරෝගීව තියෙද්දිත් අපි නිරෝගී. ඇයි අපි රෝගී? අපට පංචීපාදානස්කන්ධ කියන මෙන්න මේ දේ සකස් වෙන නිසා මේක මොකද්ද? මේක තමයි රෝගය. මේක දුකක් ගඩක් මෙන්න මේ සකස් වෙන එක ඉක්මවීම තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මොකද්ද? ආරෝග්‍යා පරමාලාභා. මෙන්න මේ නිරෝගිකමයි සැබෑම සැපය. ඇස කන නාසය දිව කය මනස කියන ඔය හයේ ඔය පහ සකස් වීමනේ ජීවිතය කියන්නේ. ඕක සකස් වෙච්ච නිසානේ අපට මේ හැම අර්බුදයක්ම හැම ප්‍රශ්නයක්ම ඔය දේ සකස් වුණේ නැතිනම් පින්වතුනි අපට ඔය කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ දේ සකස් නොවීමට කියනවා නිවීම කියලා. මෙන්න මේකට කියනවා ආරෝග්‍ය පරමාලාභය. වගේ නිබ්බාණං පරමං සුඛං. මෙන්න මේ ලෙඩ බව නැති බව. අන්න ඒකට කියනවා නිරෝගිකමයි උතුම්ම සැපත. ඒකයි බුදුරණවහන්සේ නිරෝගිකම පැහැදිලි කරේ. එතන බුදුරණවහන්සේ ලස්සන්ට උලුප්පලා පෙන්නනවා මේ රෝගයන්ට කැදැල්ලක් වෙච්ච කයට කවුද නිරෝගිකමක් කියලා උදම් වනන්නේ. ඒක මහා මෝඩකමක්. බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ කවදාවත් ලෙඩ නොවන ස්වභාවයකටයි නිරෝගී කියලා කියන්නේ. ආරෝග්‍යකම කියලා කියන්නේ. එහෙම නැතුව මේ ලෙඩ උල්පතක් තියෙන මේ කය මේක ලෙඩ හටගන්න ස්වභාවයෙන් යුක්තයිනේ. බුදුරණවහන්සේගේ ධර්මයේ සත්‍ය වෙන්නේ එක කාලයකට සත්‍ය අනික් කාලට අසත්‍ය වෙන්නේ නැහැ. බුදුරණවහන්සේගේ ධර්මයේ සදාතනික සත්‍යයක්. දැන් අපේ කය ලෙඩ වෙනකොට ලෙඩ නොවී ඉන්නකොට අපට ඒ දුක නැහැ. කලෙඩ වෙනකොට දුක. ඉතින් ඒකට ආරෝග්‍යකම කියලා නිරෝගිකම කියලා කිසි වෙලාවක උදම් මොනන්න බෑනේ මේ කය ලෙඩ වෙන්න කයේ නිරෝගීභාවයට. ඒක එක වෙලාවකට විතරයි. ඒත් ලෙඩකට උල්පතක්. නමුත් සැබෑ ආරෝගිකම බුදුරණවහන්සේ පෙන්වන මෙන්න මේ නිවීම කියන කාරණාව මේ ලෝකයේ සකස් වෙන පංචීපාදානස්කන්ධ කියන මෙන්න මේක ඉක්මවීමට කියනවා නිරෝගීකම එතකන් අපි සීල් දෙනාම මේ රෝගයත් එක්කමයි වාසය කරන්නේ. ඉතින් ඒක නිසා කය ලෙඩ වෙන තැනදී හිත ලෙඩ නොවි ඉන්න ජීවිතයක් ඇති වුණා නම් එයා ආරෝග්‍යකම ලබනවා. නිරෝගීකම ලබනවා. කය ලෙඩ වෙද්දිත් හිතත් ලෙඩ වෙනවා නම් එයා කය ලෙඩ නොවි තිබුණොත් යම් කිසි කාලයක් හරි හිත ලෙඩ වෙනවා නම් ඒත් එයා නිරෝගී නෑ. අපට පෙන් නිරෝගී කියලා. නමුත් ඒ අපට පේන ලෝකයේ ඇහින් බුදුරන් වහන්සේ පෙන්නපු මේ සත්‍ය දේත් එක්ක නෙමෙයි. අපි හැමෝම වැහිලා තියෙනවා සත්‍ය සත්‍ය පෙනෙන ස්වභාවයට වැහිලා තියෙනවා ලෝකයේ තියෙන මේ අපේ පටු මානසිකත්වයත් එක්ක. ඒකයි ස්වභාවය. නමුත් මේ පටු මානසිකත්වයේ ඉක්මවන දෙයක්කට යන්නට අපටත් තම තමන්ට තියෙන්නට ඕන චින්තන හැකියාව. ඉතින් ඒ නිසා මෙන්න මේක තමයි බුදුරන් වහන්සේ නිරෝගීකම කියලා පැහැදිලි කරේ. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමිනාන්ස සියලු දෙනාගම දැන ගැනීම පිණිස එතකොට ස්වාමිනාන්ස බුදුරජාණන් වහන්සේ කියලා කියා දුන්නු ඒ ආර්ය න්‍යායට පැමිණීම ඒ ඒ සත්‍ය දැකීම නේද එතකොට ඊතර සම්මා දිට්ඨිය වෙන්නේ එහෙනම් අපි දැනට ඉන්නේ සම්මා දිට්ඨිය තුලද කියන එක ප්‍රබල ප්‍රශ්නයක් වෙනවා. ඒතර ඒක ලෞකික සම්මාදිට්ඨියද තුලද අපි මේ ඉන්නේ. ඒතර ඒ දකින්නේ එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය නේද? ඒ පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් සියලු දෙනාගේම දැනගැනීම පිණිස ස්තිරවන් සර්ණයි. ස්තිරවන් සර්ණයි. අපි මූලිකව කියපු කාරණාව තුළ තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. පිනපව විශ්වාස කිරීම, මෙලව පරලොව විශ්වාස කිරීම, ඒ වගේම අකුසල් ධර්මයන් දුරු කරලා කුසල් ධර්මයන් දිනු කිරීම මේ හැම දෙය තුලකම තියෙන මූලිකවම ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට නැති කෙනෙකුට ලෝකෝත්තර දෙයට යොමු වෙන්න බෑ. මොකද එයා තමයි සම්පූර්ණයෙන්ම මේ දුකින් නිදහස් වෙන මාර්ගයකට යොමු වෙන්නේ. හැබැයි ලෞකික සම්මාදිට තිබ පමණින් ලෝකෝත්තර මාර්ගයට යොමු වෙන්නේ නැහැ. ලෞකික සම්මාදිට්ඨිය තිබිලා එවැනි කෙනා අහන්නට ඕනේ මොකද්ද? බුදුරණවහන්සේ ලෝකයෙන් ඈතර වන විදිය කියපු ධර්මයේ. දැන් ලෝකෝත්තර කියලා කියන්නේ ලෝකෙන් ඈතර වන ස්වභාවයනේ. ලෞකික කියන්නේ ලෝකයේ ස්වභාවය. ලෝකයේ ඇත කියලා කියන කාරණා තමයි මුලින්ම පැහැදිලි කරේ. එතකොට අපි හොඳ කරලා නරක දුරු කරේහම අපි මේ ලෝකයේ තියෙන පැවැත්මත් එක්ක අපි දුගති ලෝකයකට නොගිහින් මේ ලෝකේ සතුටින් ජීවත් වෙනවා. මෙන්න මේ ස්වභාවය ඉක්මවීම පිණිස බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයට කියන ලෝකෝත්තර ධර්මය. ඒ දර්ශනයට යන්නට අපි ඉගෙන ගන්නට ඕනේ බුදුරණවහන්සේ අපට ලෝකයේ තුල නොපෙනෙන නමුත් නුවණ තියෙන කෙනාට හිතන්න ඕන විදිහට යමක් ලැබෙන අන්නේ ධර්මය අහන්නට ඕනේ. ලෝකයේ තුල අපට ඒක පේන්නේ නැහැ. දැන් අර මම අර මුලින් කියපු උදාහරණ ටික අපට ලෝකයේදී හම්බෙන්නේ නැහනේ. ඇහැට රූපයක් පේනකොට අපට කොච්චර හිතුවත් පේන්නේ තිබිච්ච රූපේ පේනවා කියලාමනේ. තිබිච්ච රස දැනගත්තා කියලාමනේ. ඒක අපේ ලෝකේ රාමුව. අන්න නුවණ තියෙන කෙනාට මේක පොඩ්ඩක් හිතන්න පෙළඹෙනවා. අර ආර්ය ධර්මයේ ඇහෙන තැනදී ආර්ය ධර්මයේ තුල කියලා දෙන්නේ මෙන්න මේ ලෝකයෙන් ඈතරවන ප්‍රතිපදාවක්. ලෝකයෙන් ඈතරවන ප්‍රතිපදාවක් කියලා දෙන්නේ ලෝකයේ හැදෙන හැටි කියලා දීලා. ලෝකයේ කියලා බුදුරණවහන්සේ පෙන්වුවේ ඇස කන නාසය දිවකය මනසට අපි මේකේ ආකාශය ගැන හෙව්වත් අනික් බ්‍රහ්ම ලෝක ග්‍රහ ලෝක ගැන හෙව්වත් ඒ හොයන්නේ එක්ක ඇහෙන් රූපය, කනෙන් ශබ්දය, නාසයෙන් ගන්ධය, දිවෙන් රසය, කයෙන් පහස, මනසින් අරමුණ කියන එකනේ. ඔතනින් එහා අපට මේ විශ්වයේ මොන දෙයක් හොයන්න ගියත් ලැබෙනවද? අපි හිතුවොත් බ්‍රහ්ම ලෝක නැත්නම් ග්‍රහ ලෝක ගැන අපි හිතුවොත් ඒ ඔක්කොම එක්ක ඇහැට පේන දෙයක්, කනෙන් ඇහිච්ච දෙයක්, මනසින් කල්පනා කරන දෙයක්. එහෙම එහෙම එකක් හැරෙන්න අපිට වෙන දෙයක් තියනවද? අපි හිතුවොත් නෑ නෑ නෑ අර ඈත එකක් තියෙනවා කියලා ඒ හිතන්නෙත් මනසින් කල්පනාවක් ඇහෙන් දැකපු දෙයක්. ඔසේනම් ලෝකය කියලා කියන්නේ ඔන්න ඔය හයට. එතකොට මෙන්න මේ හය තුල මේ හයෙහි සකස් වීම දැන් අපට පේන්නේ ඒ හයේ සකස් වෙනකොට මගේ හැට පෙනුණා කියලා. ඉතින් මගේ හැට පෙනුණා නම් අර හැම වෙලෙම පේනට ඕනනේ. නමුත් පෙන්න විලේ සිදු වෙන්නේ අර ක්‍රියාකාරීත්වය. අන්න ඒකට කියනවා ආර්ය න්‍යාය කියලා. ඒකට කියනවා ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති කියලා. මේ ඇහෙන් රූපයක් කියන්නේ රූපයක් දැක්කා කියන්නේ මෙන්න මේ හේතු නිසා මේ ඵලය ඇති වුණා කියන එක. ඔන්න ඔය න්‍යාය දකින්නට ඕනේ. ඇසයි රූපයයි විඥාන එකතු වීම ඇති කල්ලි දැක්කා කියන එක. තිබිච්ච රූපේ දැක්කා නෙමෙයි. කනයි ශබ්ද විඥාන එකතු වීමෙන් ඇසුණා. මනසයි අරමුණයි විඥානයයි එකතු වීමෙන් දැනුනේ මනසට අරමුණක්. මෙන්න මේ හේතුවත් මෙන්න මේ ඵලයත් මේකට කියනවා මේ ඇති කල්ලි මෙය වෙයි කියලා. මෙන්න මේ දර්ශනයට කියනවා ලෝකයෙන් ඈතර වෙන දේ පිළිබඳව තියෙන දැක්ම ඒකට කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අන්න ඒක තමයි පින්වත්තුනි මේ බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයත් එක්ක යොමු වෙන තැන. ඒකට තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. තෙරුවන් සරණයි. එසේනම් ධර්ම දේශනාව අවසානයේ ස්වාමින් වහන්සේට පිරිකර පූජා කිරීම සඳහා මේ කාලයයි. ඒ සඳහා